අද ඒ සූත්‍රයේ අවසාන ජවනිකාව සීපත් කරගණ්ඩයි මම මේ පාඩේ ඉදිරින් තියාගත්තේ මොකද්ද ඒ පාඨයේදී ඒ දේශනාවට සම්බන්ධ වෙච්ච තෙරුණාංශලා දේශනාවසානයේ දේශනාවට වැඩි එක සාකච්ඡාවක් සාකච්ඡාවසානයේ කල්පනා කරනවා හැබැයි දැන් ඉතින් අපි <clears throat> අපට අපට තේරෙන තාලෙට මේ ගාථාවට අර්ථකතන සපයා ගත්තා නරකද අපි ඔක්කොමලා මේ අර්ථකතන ටික සියල්ලම අරගෙන සරුවච්චන් වහන්සේ ගාවට ධර්ම ස්වාමී වූ සරුවච්චන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක පිළිබඳව වාර්තාවක් කරොත් එහෙම නැත්නම් මේක වෙනද රපෝර්තු කිරීමක් කළොත් කියලා. ඉතින් ඊට පස්සේ ඔක්කොමලා ඒ අදහසට එකඟ වෙලා ਸਰවචනාංශේ හම්බුෙන් ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්සේ ඉඳගෙන අවසරයි ස්වාමීන් වහන්සේ අපි මණ්ඩල මාලේ රැස් වෙලා මෙන්න මේ විදිහේ ධර්ම සාකච්ඡාවකට පෙළඹුණා. අන්නේ පෙළඹෙන වෙලාවේදී අපි මේ ਸਰවඥ වහන්සේ විසින් ඒ අජිතමානව මෙත්තේය මානව උච්චාවේදී දේශනා කරන ලද මෙන්න මේ ගාථා රත්නය අපි තේමා වශයෙන් තියාගත්තේ උභවන්ති විදිත්තාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහා පුරිසෝති සිබ්බනි මච්චක සෝත සෝතං සිබ්බති සිබ්බනි මච්චක අන්න මේ ගාතාව ඉදිරිපත් කරගත්තා. එතකොට අපි ඒක ස්වාමීන් වහන්සේ නමක් මෙහිම මේක සඳහන් කරා. මේ ස්වාමීන් වහන්සේට තේරෙන තාලට මේ අන්ත දෙක නම් ස්පර්ශය සහ ස්පර්ශය හට ගැනීමයි. මේ දෙක ස්පර්ශාගේ Nirodhe සංගවිගෙන කියනවා මධ්‍ය ප්‍රතිපදාව වශයෙන්. යම් කිසි කෙනෙක් මේ හිත පුරවාලන හිත සම්පූර්ණයෙන් මත් කරවාලන ස්පර්ශයත් ස්පර්ශ සමුදයක් තහට ගැනීමත් විනිවිද දැකලා ඒ මැද සංගවී ඇති මේ ස්පර්ශාගේ Nirodhaය ක්ෂය වීම වැය වීම ගෙවි යෑම දැකලා එහිත් නොගැලී ගත කෙරුවොත් අන්න එයා තමයි ඔබ වහන්සේ මේ මහා පුරුෂෙක් වශයෙන් හඳුන්වා තියෙන කියලා අපිට තේරුනේ ඒ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ මේ වෙනකොට එයාට මේ සංසාරිත ගැටලන මහුංකාරියගේ තෘෂ්ණාවගේ ගැලවීමෙන් ගැලවෙන්න පුළුවන් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ තව කෙනෙක් තව ස්වාමීන් වහන්සේ නමක් ඒ දෙකොණ වශයෙන් අතීතයේ සහ අනාගතයේ ගැන අර දැක්ුවා මේ අතීත අනාගත දෙකේ ව්‍යාපෘත වෙලා මත් වෙලා පිළිලා ගත කරන මේ ජීවිතයේ පොඩ්ඩක් නතර වෙලා වර්තමානයේ බැලීම තමයි දුෂ්කර. ඒ දේ තමයි මධ්‍යම ප්‍රතිපදාව යම් කිසි කෙනෙක් මේ අතීත අනාගත දෙකේ හීනමවණ එක නතර කරලා සතිය පිහිටවලා වර්තමානයේ හිත පිහිටවලා එයිනොත් ඒ වර්තමානයේ පිහිටවපු මධ්‍යම ප්‍රතිපදාවෙත් නොගැලී ඒක නැත්තම් ඒකේ නොදැවටි ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඒකට ගියොත් එවැනි කෙනෙකුටයි ඔබ වහන්සේ මේ මහා පුරුෂයි කියලා සඳහන් කරන්නේ එවැනි කෙනෙකුට මේ තණ්හාව නැමැති ගැටලන්නේකින් ගැලවෙන්න පුළුවන් කියන එක. ඒතකොට තව කෙනෙක් ඉදිරිපත් වෙලා මේ සුඛ වේදනා දුක්ඛ වේදනා කියන වේදනා චෛතසිකයේ ප්‍රකට දේ තමයි අපේ සංසාරේ මත් කරවන්නේ ඒ දෙකේ තමයි මේ සත්‍ය ඇලි ගලි ගත කරන්නේ මේ දෙකේ ඇලි ගැලීම නිසා අදුක්කම සුඛ නම් වූ මේ දෙක අතරමැදි ඇත්තා වූ මධ්‍යම ප්‍රතිපදාව ගිලිහෙන මහා වෙනවා ඒ නිසා යම් කිසි කෙනෙක් මන අහලා මේ සැප දුකේ ගලී ගන්නා වූ පු탁 යන ගතියේ ආදීනව දැනගෙන අදුක්කම සුඛ වේදනා දැනගෙන නමුත් එහි නොගැලී එහි නොදැවටි ඒකත් මගේ කියා ගන්න නැතුව ඒකට වුණොත් අන්න එහෙම කෙනා මහා පුරුෂයා කියලයි තුන්වෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ වෙන කෙනෙකුට මේ තණ්හාව නැමැති සිබ්බණියගේ ගැටගැන්ලියගේ ගැටවලින් බේරෙන්න පුළුවන් කියලා. ඒකට හතරවෙනි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ මේ ලෝකය නාම රූපේ ගැලී ගන්න දෙවියන් සහිත මරුන් සහිත ලෝකයක් මේ නාම රූප දෙකේ ගැලී ගැනීම නිසා මේ නාම රූපයට හේතු වෙන විඥානේ මෝහා වෙනවා. විඥානේ සංගවි ගන්නවා. එනිසා යම් කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම නාම රූපේ හිත ගිලී ගන්න නැතුව ඒ නාම රූප ඇතිවීමට හේතු වෙන විඥානේ දක ගන්නා සුළුව ගත කරලා ඒ විඥානයත් මම මේ මාගේ කියා ගන්න නැතුව විඥානෙත් läග ගන්න නැතුව ගැලී ගන්න නැතුව ගත කළොත් අන්න වෙන කෙනා තමයි මහා පුරුෂය කියලා කියන්නේ. අන්න එහෙම කෙනාට බෑ මේ මේ තණ්හාගේ මල පුඩුවට හසු කරගන්න. තණ්හාගේ ගැටලීමට අල්ලගන්න බෑ කියලා. ඒකට තව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කිරුවේ මේ අජ්ජත් ආයතන හයත් බහිද්ධ ආයතන හයත් දෙක අපේ හිත සම්පූර්ණයෙන් පුරවලා. ඒ නිසා මේ අජ්ජත් බහිද්ධ දෙක මැද තියෙන විඥානයේ සංගවිගා. නිසා යම් කිසි කෙනෙක් මේ අධ්‍යාත් ආයතන බහිද්ධ ආයතන කියන දෙයට විතරක් නතු වෙන්නේ නැතුව එයින් සතුටටපත් වෙන්නේ නැතුව ඒ දෙක මැද ඉඳගෙන මේ මායාව කරන මේ අස්පන්දුම කරන විඥානය අල්ලගත්තොත් ඒකලත් විඥානය ළඟගත්තේ නැත්තම් එවැනි කෙනෙකුට මහා පුරුෂ කියලා කියන වටිනා තණ්හාවගේ ගැටේට අහු වෙන්නේ නැහැ කියලා. ඒකට අවසාන ස්වාමීන් වහන්සේ සඳහන් කරේ මේ සක්කාය සහ සක්කාය සම්දී. මම මේ මාගේ කියන අදහස අපි කවුරුත් දන්න දෙයක් වැඩිම වුණොත් අපිට ඒක හටගන්න හැටි දැනගන්න පුළුවන්. නමුත් කවදාකවත් අපිට පේන්නේත් නැහැ අපිට අහුවෙන්නේත් නැහැ මේ සක්කායගේ Nirodhaය. ඒක මුහා කරලා තියෙන කුල්ලෙන් වහලා තියෙන්නේ. අන්නේ Nirodhaය දකගත්ත කෙනාට මහා පුරුෂය කියන වටිනවා. එවැනි කෙනාට මේ තණ්හාවගේ පුඩුවට අහු නොවි මල පුඩුවට අහු නොවි ගැටේට අහු වෙන්නේ නැතුව ගෙත්තමට අහු වෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ කසනකෝ බන්තේ සුභාසිතන්ති මේ කියන ඒ විවරණ හයෙන් අර්ථකථන හයෙන් කුමක්නම් සුභාසිතයක්ද කුමක්නම් මනාකොට කියන ලද්දක්ද කියලා ਸਰවචනාසිත මේ වෙච්ච සාකච්ඡාවේ කෙටි අර්ථය එහෙම නැත්නම් පින්ඩාර්ථය ඉදිරිපත් කරා. ඒකට ਸਰවචනාංශයේ දෙන උත්තරේ තමයි සබ්බේ සංගෝභික්කවේ සුභාසිතම් පරියායයි. මහනි මේ සියල්ලම සුභාසිත ඒ ඒ දෘෂ්ටි කෝණ වලින් බලනකොට. අපි ප්‍රශ්නේ බලන්නේ ස්පර්ශයේ පැත්තෙන් නම් ස්පර්ශයත් ස්පර්ශයේ සමුතිය අධ්‍යක්ීම තමයි අන්ත දෙක මැද වෙන්නේ ස්පර්ශ නිරෝධය. මේ විදිහට විඥාන නාම රූප සලආයතන ප්‍රස්ස වේදනා කියන මේ ඔක්කොම පැති පැති වලින් මේ අන්ත දෙක සහ මැද නියෝජනය වෙනවා. එක එකනා එක එක පැති වලින් ඒක ඉස්මතු කරගෙන මතු කරගත්ත මතු කරගත්ත විදිහෙන් තම තමන්ගේ ගැටි ලියා ගන්නවා නැත්නම් සංසාරේ ගැලවෙනවා කියන එක ਸਰවත්‍ංශය සඳහන් කරනවා සුභා සබ්බේ සංභෝගිකව සුභාසිතා පරියායේන මහණ මේ සියල්ලම සුභාසිත ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට කියලා ਸਰවත්‍ංශය සඳහන් කරනවා එදා ඒ තිස්සමානවක තිස්සමෙත්තේය පරිබ්‍රාජකය අහනකොට මම ඇත්තටම ඒකෙන් අදහස් කිරීමේ ස්පර්ශය සහ ස්පර්ශ සමුදයයි අන්ත දෙක වශයෙන් ස්පර්ශාගේ Nirodhayයි මැද වශයෙන් මෙන්න මේ Nirodhe දකින්නොත් එහි නොගැලී ගත කරන කෙනාටයි මම එදා ඒ ගාථාවේදී මහා පුරුෂයි කියලා කිව්වේ අන්නේ වෙනි කෙනාට මේ තෘෂ්ණාවගේ ගැටින් ගැටියට අහුවෙන්නේ නැතුව උගලට අහුවෙන්නේ නැතුව මන්දට අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් කියන එකයි කියලා ඒකේ අවසානිකම නිකුත් වෙනවා ඉතින් අපි මේ සියල්ලම දැන් මේ වෙනකොට මේ දවස් 9 ඇතුළත ගත කරගෙන තියෙනවා. ඉතින් අද දවස මං හිතුවේ මේක පිළිබඳව මේ නිගමන දේශනාවක් කරන අවස්ථාවේදී මේ විදිහට මේ විඥාන විඥානයේ හේතු කරන නාම රූප නාම රූප හේතු කරගෙන සලායතන හේසා ස්පර්ශය ඊට පස්සේ වේදනා ආදී වශයෙන් අපි මේ සාමාන්‍යයෙන් අහලා පුරුදු පටිච්චසමුපාද දේශනාවල කියන මේ ගැඹුර කොහොමද එකම සතිපට්ඨාන භාවනාවකින් ලිහෙන්නේ? කොහොමද ඒක මේ සතිපට්ඨාන කිරීමේ මෙවැනි ගැඹුරු දේවල් අපට විස්තර විභාග වෙන්නේ විෂිතුරු වශයෙන් වටහා ගන්න පුළුවන් වෙන්නේ කියලා යම් කෙනෙක් මෙවුවා පිළිබඳව මෙච්චර ගැඹුරක් මෙච්චර බණක් මෙච්චර pāli භාෂාවක් නොදැන ගත්තත් මේ සතිය පිහිටවීමෙන් සතිපට්ඨානය වැඩිවීමෙන් මේ සියල්ල දැක ගන්න හෝ එහෙම නැත්නම් තමන් අහුවෙලා ඉන්න ගැටෙන් ලිහෙන්න පුළුවන් වෙයිද කියන මේ දැනුම් ටික සතිය හරහා සතිපට්ඨානය හරහා බැලීමට වෙලාව ගන්න කියලා. මේක විශාල අපි බුද්ධ ධර්ම දිහා බලන හැටි, භාවනා දිහා බලන හැටි, විපස්සනා දිහා බලන හැටි, සතිපට්ඨාන දිහා බලන හැටි පිළිබඳව විශාල එහෙම නැත්නම් හැබෑම හැබෑ වෙනසක් ඇති කරන දර්ශනයක් වෙයි කියලා මම බලාපොරොත්තු ඒ මොකද ඒ සතිපට්ඨාන සූත්‍රයෙන් ගත්තොත් ඒකදී සරුවචනාංශය සඳහන් කරලා තියෙන්නේ ආරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා. ඒක මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ සතිය පෙරටුවේ තබාගෙන කියලා. ඉතික සමහර ඇත්තෝ උපරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියලා උපරිමුඛ කියලා කියන්නේ තොල උඩ කියන අදහසෙමුත් සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් නාසිකාග්‍රේ සතිය පිහිටුවා ගත්තාම කරන කියාම නිකන් ඉස්සරහින් සතිය තියාගත්තා වගේ කියන අදහසක් එනවා. අපේ මූණ ඉස්සරහින් තමයි නාසිකාග්‍රේ කියන්නේ. අපේ මූණ ඉස්සරහින් තමයි මේ උඩුතොල තියෙන. ඒ නිසා සතිය එතන පිහිටුවා ගැනීම සතිය පෙරටුවේ තබා ගැනීමක් කියලා භෞතිකාර්ථයෙන් අර්ථකථන සමහර වෙලාවට දෙන්න හදනවා. නමුත් මම කියවපු පොත්වලින් ඔය මහනුවර ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ අපේ ඒක සමුත්පාදක ජර්මන් ජාතිකයේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ මේක බොහෝම ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. ඒ Power of Mindfulness කියන ඉංග්‍රීසි පොතේ හෝ මේට අවුරුදු 20 ගානකට 30 ගාන ඉස්සෙල්ලා ඒක පරිවර්තනය කරලා සතියේ බලමයි මේ කියලා දැන් ඒක නැවතත් ඒ සමිතියට මතක නැතිලා තිනවා පරිවර්තනය කරපු බව දැන් ආයෙත් අච්චු ගහලා තිනවා සතිමත් භවයේ බලය කියලා. එකම පොත ඉතින් මම මේකට උනන්දු නිසා මම ඇත්තට මතක් කරා මේ කලිමුත් කරලා තිනවා කියලා ඇත්තටම දැන් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලේට මතක නැහැ ඒ සතියේ සීයේ බලමයි මේ කියලා පරිවර්තනය කරයි කියලා. නමුත් කෙසේ නමුත් මේ පරිවර්තන දෙකම කියවපු මට තීරුණ ඇත්තටම සිංහල පාඨකයා වෙනුවෙන් කරපේ පරිවර්තන මුල් කෘත්‍යය තරම් එච්චරම පිරිසිදු හෝ හොඳ ගලණයක් නැහැ. මම මේ පරිවර්තනය කරපැත්තෝ විචින කරන්න හදනා නෙවෙයි යම් ආකාරයක පරිවර්තනය කරපේක හොඳයි මේ සිංහල පාඨකයා සඳහා. නමුත් මුල් කෘත්‍යය ඒ ස්වාමීන් වහන්සේ බොහොම අගේට කරලා තියෙනවා. අන්නේ අගේට කරනකොට ඒ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයක් ඔය කියන විදිහට මේ සති චෛතසිකයට පමණ අනිකුත් සීල චෛතසිකයන් කරන්න බැරි අමර කෘත්‍ය කිරීමේ නයිසාරික බලයක් ඇත්තටම තියනවාද කියලා තමයි ප්‍රශ්නය. පොත පටන් අරගන්නේ අපි දන්නවා හිතට චෛතසික 52ක් තියෙනවා කියලා ඒකේ සෝබන මෙච්චරක් චෛතසික තියෙනවා. නැත්නම් අසෝබන චෛතසික මෙච්චරයි කියලා බෙදර්මී කියන කට්ටිය කටපාඩම්ෙන් දාන්න. එයින් අපි මේ අපි වැඩේ කර දෙන්න නැත්නම් අපි මේ අපි ඉන්න පු탁ජන භාවයේ ඉඳලා අපි ශේක භාවයට අශේක භාවයට පත් කරන සෝබන චෛතසිකයන් අතර ඒ සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා වගේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, එහෙම නැත්නම් බොජ්ජංග ධර්ම, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ කියන තැන්වල සඳහන් වෙන මේ සෝබන නැත්නම් අපේ වැඩේ අපිට ඕනා තාලෙන් කර දෙන මේ චෛතසික අතර සතියට ඔය කියන මට්ටමට ඔය තරම්ම අනිකුත් ඇත්තන්ට කර දෙන්න බැරි ආකාරයේ වැඩක් කරලා මේ සංසාර ගමන කපලා දෙන්න පුළුවන් නයිසાર્ගික බලයක් තියනවාද කියලා ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා මුළු බෞද්ධ ලේඛන කලාවම හරහා බලනකොට එහෙම නැත්නම් දේශන එහෙම නැත්නම් මෙතෙක් හෙලිදක්ලා තියෙන සංග්‍රහ ග්‍රන්ථ දිහා බලනකොට කිසිම තැනක එහෙම බවක් පේන්න නැහැ. කිසිම තැනක කිසිම කෙනෙක් මේ චෛතසිකයන් අතර සතියයි ප්‍රධාන කියන එක හඳුනගන්න උත්සාහ කරලත් නැහැ. ඒ නිසා කිසිම වෙලාවක මේ සතියේ නයිසાર્ගික බල නැත්නම් සතියට ඇති අච්ඡත්ත ලක්ෂණ පච්ඡත්ත ලක්ෂණ එලි වෙලා නැහැ. ඉතින් එහෙවුතියෙද්දී මේ සතිපට්ඨාන සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා සතිය ඉස්සරහට ගන්න කියලා කියන එක භාවනා කරන කෙනෙකුට පොතක් ලියන කෙනෙකුට කියවන කෙනෙකුට මතුවෙච්ච එක ඒ බැල්ම බලන්න ඕන කියලා මතුවෙච්ච එක අපේ වාසනාවක් කියලා මට ඒ මොකද නැත්තම් අපි මේ ඒ වාගේ විප්ලවීය ආකාරයට සතියමයි ප්‍රධාන දේ සතියට ඒ දේ කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් අවාසනාවකට අපි ශද්ධාව ඉස්සර කරගෙන තියෙනවා. අපි වීර්යය ඉස්සර කරගෙන තියෙනවා. ඊටත් වැඩි අවාසනාවන්ත දේ සමාධිය ඉස්සර කරගෙන තියෙනවා ප්‍රඥාව ඉස්සර කරගෙන තියෙනවා සතිය මුළු ගැන්විලා. ඒක හරියට ඒ නාම රූප දෙක ඉස්සර වෙනවා විඥානය මුළු ගැන්වෙනවා. පස්ස සමුදයත් පස්සයත් ඉස්සර වෙනවා පස්ස නිරෝධය මුළු ගැන්වෙනවා. සැප දුක් වේදනා ඉස්සර වෙනවා අදුක්කම සුඛේ මුළු ගැන්වෙනවා මුහා වෙනවා වගේ මේ සති චෛතසිකය මේ බුද්ධ ජයන්ති කාලේ එනකම්ම අපි අනුරාධපුර ස්වර්ණමය යුගයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම ගිලී ගිය ගිලී ගිය ගිලිහි ගිය චෛතසිකේ වෙලා තියෙනවා කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදි කියලා. ඒත් එක්කම බුද්ධ ආගමේ අභාග්‍ය සම්පන්න කාලේ ලැබුණා. අභාග්‍ය සම්පන්න කම නිසා සතිය නැති වුණාද සතිය නැති නිසා භාග්‍ය සම්පන්න වුණාද කියන්නේ අපි දන්නේ නමුත් මේ දෙකම එකවර වෙලා තියෙන්නේ ඒ අටුවා යුගයේ වෙනකොට මේකේ සෑහෙන පිරිහීමක් වෙලා තියෙන බව අටුවා සාහිත්‍ය හොඳට කියනකොට තේරෙනවා අටුවා සාහිත්‍යයේ පුළුවන් තරම් මේ ශද්ධාව සමාධිය වගේ චෛතසික ඉස්සර කරන්න අවශ්‍ය අනවශ්‍ය විදිහට අනවශ්‍ය කියන වචනේ වැරදි අතිශෝක්ති විදිහට ඉදිරිපත් කරලා තියෙන බව මම මේ පෙන්වන්න හදන දෘෂ්ටි කෝණයෙන් මේ කියනකොට තේරෙනවා. හැබැයි යම් ප්‍රමාණයකට ඒ සතියේ බලමයිනේ මයිමේ ටික ටික පෙන්වලා තියෙනවා. නමුත් සතියට දිය යුතු ඒ වටිනා තැන අටුවාවේදී කුඩම්මගේ සැලකිල්ල සැලකිලා තියෙනවා. ඒත් එක්කම බුද්ධ ආගමේ කියන පරියාප්ති ප්‍රතිවේද කියන සාසන ප්‍රතිවේදී සම්පූර්ණයෙන්ම අපෙම දුරුදා. අපි කොච්චර විලිලැජ්ජා නැති තත්ත්වයටපත් වුණාද කියලා කියනවනම් අද ලෝකයේ තියෙන බෞද්ධ සම්ප්‍රදාන කූල තේරවාද රටවල් වල ලංකාව විතරයි අන්තිම රහතන් වහන්සේට වඳින රට. අපි මලියදේව මහරහතන් වහන්සේ හිටපු විහාරයට ගිහිල්ලා අනේ අපේ රහතන් වහන්සේලා පරපුරේ අන්තිම හිටපෙන්නා කියලා රහතන් වහන්සේලාගේ මිනි පෙට්ටියට ඇන ගහලා ඉවරයි දැන් බොහොම කාලෙකට ඉස්සෙල්ලා. අනික හැම තැනකම දැන් රහත් වෙන්න උත්සාහ කරන රහතන් වහන්සේලා ඉන්නවා කියලා පිළිගන්න. අපේ ශාසනයේ අන්තිම රහතන් වහන්සේට වැඳලා හත පිහගෙන දැන් මෛත්‍රී බුදුහාමුදුරණකන් දිවදික් කරගෙන ඉන්නවා. මේකට හේතු උනේම මේ අනවශ්‍ය විදියට සතිය මේ පැත්තක දාලා ශ්‍රද්ධාව එහෙම නැත්නම් වීරිය නැත්නම් සමාධිය සමහර ඥානවන්ත පොත්පත්ය නැත්තු ප්‍රඥාව ඉස්සර කරපු නිසා ශ්‍රද්ධා සත්‍ය මුළු ගැනීමලා තියෙනවා. මේ ඥානපෝනික සංසිතාත්ම ලස්සන ඉතිහාසය සඳහන් කරන්නේ නැතුව මේ ප්‍රශ්නට උත්තර දීලා කියනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ වෙච්ච වැරද්ද දැකලා ඉතිහාසගත වැරද්ද ඒ වගේම මේ කෙලෙස් සහිතව කල්පනා කිරීමේ වැරද්ද ඒ වගේම බුද්ධ වචනේ හරි හැටියට නොදැනීමේ වැරද්ද කියන එක හරියට දැනගෙන සතිය ඉස්සරහට තියන්න ගත්තොත් එදා ඉඳලා මේ මිනිස්යාගේ හැබෑම හැබෑ වෙනසක් එනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේම තර්ක කරනවා එවැනි එවත් හැබෑ වෙනසක් ඇති කරන සතිය මේ මෙච්චර ලස්සනට මේ ලයිස්තු එක තැනක තියේදී ඇයි සද්ධාව ඉස්සරහට එන්නේ ඇයි වීර්යය ඉස්සරහට එන්නේ ඇයි සමාධිය ඉස්සරහට එන්නේ ඇයි ප්‍රඥාව ඉස්සරහින් කියලා කිව්වොත් උන්වහන්සේ කියනවා සද්ධාවට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. වීර්යයට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. සමාධියට ප්‍රඥාවට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. හැබැයි හැමදාම මේ සෙල්ලම කරන්නේ. වරින් වර හිතා ගන්න බැරි ප්‍රාතිහාර්ය පානෝ සද්ධාවෙන් වැඩ කරන්නේ නැත්තේ. වීර්යයෙන් සතියෙන් වීර්යයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්. සතියෙන් එහෙම ප්‍රාතිහාර්ය නැහැ. ඒක තමයි ඉතාමත්ම ලස්සන දේ. මේ තේරවාදයේ තියෙන සතිය කිසිම මැජික් එකක් නැහැ. සතියේ තියෙන එකට එක සම්බන්ධයක් තන්නේ කර විද්‍යානුකූල ගමනක් තියෙනවා. ඒක නිසා අර වරින් වර ප්‍රත්‍යහාරය පාන සද්ධාව එහෙම නැත්නම් වීරිය සමාධිය ප්‍රඥාව අපි ඊටාම උසස් කරලා සලකනවා අපි හිතනවා කවදා හරි අපිට කෙලින්ම ගිහිලා නිවන ඔඩොක්කේ අපි තියාවි සද්ධාවෙන් හිතෝ කියලා. නැත්නම් වීරියෙන් මේ වැඩේ කෙරෙයි කියලා. සමාධියෙන් ප්‍රඥාවෙන් වෙරෙයි කියලා. නමුත් නොවෙනවමත් නෙවෙයි ඒක නිකන් අර ඉබ්බගේ හා වගේ ගමන වගේ තමයි. ඉබ්බා හිමීට හිමීට තමයි යන්නේ ඌට අභියෝගයක්වත් නැහැ ඌ වතුරට ලයිනෝට හාව ඇවිල්ලා කියනවා මොකද මස්සිනා කොහොමද අපි දිව්වොත් කියලා නෑ නෑ මට ඕනේ නෑ කිව්වා නෑ මොකද්ද මස්සිනා මෙච්චරක් කියදී අපි දින දුවලා බලමුකෝ කියලා නෑ ඕනේ නෑ ඊට පස්සේ හාව දන්නවා මෙයා පරදින නිසා තමයි බෑ කියන්නේ ඊට පස්සේ අවුස්සල අවුස්සල අවුස්සල කොහොමද තරඟෙට එල්ම කරන්නේ තිබ්බා කියනවා එහෙමනම් ඉතින් මම ඉන්නේ ඊට පස්සේ ඉතින් රටට ලෝකෙට කෑ ගහලා දිනුම් කණුවයි පටන් ගන්න තැන කියලා ඉතින් හරි කියලා ඔන්නේ මා get set go කියලා ඔන්නේ එළබි සරසේ නෙලවින් යා කිව්වා ඉබ්බා වනුගගා කට්ටය ඇදගෙන යනකොට හාව පිමි දෙකක් පැනලා කල්පනා කරලා බලනවා ඉතින් මම දැන් ගිහිලා දයා කනුවට ගියොත් එහෙම ඉබ්බා ඉන්නේ අවුරුදු ගානකට පස්සේ මෙතන කිසිම තරංගයක් නැහැ. ඒක නිසා ඉබ්බා ඔය ඇවිල්ලා ඉබ්බා ජය කනුවට එනකොට මමත් ගිහිලා දිනන්න ඕන කියලා පොඩ්ඩක් පන්තුරක්කට හාන්සි වෙනවා. අන්නේ වගේ වහා පැනගෙන ගිහිල්ලා ලොකු කිමි පන්නනවා මේ ශද්ධාව. මේ වීර්යය. මේ සමාධිය, මේ ප්‍රඥාව. සතිය යන්නේ ඉබි ගමනේ. හැබැයි හාවට වගේ නිින්ද යන්නේ. ඌ අනුගග වනුගග වනුගග ගිහිල්ලා අන්තිමට ජයකනුව පහු කරනකොට එන ගෝසාවිදි තමයි හාවට නිින්දෙන් හැරෙන්නේ. එතකොට වැඩේ පමයි. එනිසා ශද්ධාව නරක දෙයක් නෙවෙයි. වීර්ය නරක දෙයක් නෙවෙයි. සමාධිය නරක දෙයක් නෙවෙයි ප්‍රඥාව නරක දෙයක් නෙවෙයි. නමුත් මේ සතියේ එහෙම සිලිලාරයක් නැහැ. සතියේම මැජික් එකක් නැහැ. කුම්බා දැක්වීමක් නැහැ. අන්ධහැරයක් නැහැ. වැඩේ බාර දුන්නොත් කරනවා. හැබැයි ඒ ඥානපෝනික ස්වාමීන්ගේ නම නැවත නැවත මේ ධර්ම දේශනාවේ සඳහන් වේවා. උන්වහන්සේට ස්තුතිව උන්වහන්සේ සඳහන් කළ තියෙනවා සතිය කවදාකවත් කැපී පෙනෙන්න කටයුතු කරන්නේ නැහැ. නිසා සත්‍ය ඉදිරිපත් වෙලා මාව ඉදිරියට ගන්න කියලා කවමදාකවත් කියන චරිතයක් නෙවෙයි නාටකමක් නම් සතිය නිතරම පසුගාමි සමාජශීලී නොවන චරිතයක්. ශ්‍රද්ධාව උඩ පැනගෙන ගිහිල්ලා තමා විසින්ම තමන් යෝජනා කරගන්නා જાතිචර්යයක්. වීර්යයත් ඒ වගේ කඩාගෙන ඉන්න චර්යයක්. සමාධියත් එම ප්‍රඥාවක්. අන්න එවැනි පස්වෙනි අතර මේ සතිය ඊ타මත්ම පසුගාමි හැබැයි වැඩක් දුන්නොත් අතනාරින කෘත්‍යයක් කරනවා. ඒ අපේ ඒ නිසනවනේ හිටියයි වනුසලන් නැති වෙලා පොලිනේරිස් කියලා අපේ කැපකාරයි. ඉතින් මම පැවිදි වෙච්ච අලුතම මගේ මට හම්බුනේ හයේ කුටිය. දවසක් කාන්තෝරෙන් යවලා තිබුණා කුටිය වටේ කනකොල ගලවන්නේ කියලා. ඉතින් මයිත් එක්ක කටයුතු කරන ගමන් මම ඉතින් ගිලම්පස ටිකක් එහෙම දීලා කතා ඇඳලා පොඩ්නේට් මට කතාවක් කියලා දුන්නා. අවසර මම කතාවක් කියන්න යනවා බොහොම හොඳයි කියලා මාත් ඉතින් එතන සක්මණේ කියන ආසනේ වාඩි වෙලා ඉන්නකොට කිව්වා මේ ඉස්සර කාලේ <clears throat> රජ කෙනෙකුට හිටියලු කුමාරිකාව 6 දෙනෙක් 6 දෙනාම ලස්සනයි. එක්කෙනෙක්වත් විවාහ වෙලා නැති. ඔක්කොම විවාහ වෙන වයසේ ඉඳලා තියෙන්නේ පස්සේ <clears throat> ඉතාමත්ම ප්‍රසිද්ධ ඒ සියලු ස්ත්‍රීන්ගේ සිත් බඳනාසුළු පෞරුෂ ලක්ෂණ සමාන්විත අනංග කුමාරයා කියලා කුමාරෙක් ඇවිල්ලා රජුරවන්න කිව්වලු මම කැමතියි කියලා බෑන විදිය. ඊට පස්සේ රජු රෝකවල වේවනම් මේ 6 දෙනාගේ කැමැති කෙනෙක් තෝරගන්න. ඊට සොයන්වරක් දිනවා. මේ 6 දෙනාට කියලා තිනවා අවල් දවසේ අනංග කුමාරය එනවා. ඒක එක්කන තම තමන්ට කැමැති විදියට තමන්ගේ ශිල්ප දක්වන්නේ. ඉතින් අර එක කුමාරිකාවක් හිටියලු කෑම ඉවන්නේ ඉතාමත්ම දක්වලු මාලිගාවට එනකොට කටට කෙල උනන තාලෙට විශාල කෑම මේසයක් හදලා අනංග කුමාරය එන්නකම් බලන්නේ. කවිර කුමාරයෙක් හිටියලු ඉන්ටීරියර් ඩෙකොරේෂන් වලට දක්ෂයි මාලිගාව ලස්සනට හදලා තිබුණලු එන්නකොට කවුද මේක කිරුවේ කියලා අහන විදියට ඒක හදලා දැන් මාලිගාව බලන ඉන්නවා තුන්වෙනි කුමාරිකාව ලෑන්ඩ්ස්කේපින් දන්නවලු මාලිගාව වටේට ලස්සන වල් හතිගස්සලා මාලිගාව මාලිගාවක් කරලා යා බලයි හතරවෙනි කුමාරිකාව ඇඳුම් කැපීමේ සහ මැහිමේ දක්ෂයිලු එයා සම්පූර්ණ ලස්සන ඇඳුමක් ඇඳගෙන එනකොට ඉස්සරහට යන්න ලෑස්තිලා ඉනවලු ඊගාවෙක් කරා මට මතක නැහැ හරිය මොකක් හරි අපි යමු කොණ්ඩ මොස්තර කිය. ඒක ලැහැතිගෙනලු අන්තිම කුමාරි බාලමේකි මොනවක්වත් දන්නේ අනංග කුමාරයා එනකොටම ඈත කියලා දැක්කලු මල්ගාව වටේ බොහෝම සිරියවන්තයි ලස්සනයි. ඉතින් කෙනෙක්ගෙන් අහනකොට මේක බොහොම ලස්සනට ගැලපෙන්න හදලා තියෙන කියන අර කුමාරි කයිලිකවල මම තමයි මේක කිරුවේ. එන්න ඕය ඇතුළට යන්න එපා. මේක බලලා යන්කෝ කියලා මල්ගාව වටේ රවමක් ඇවිදලා එයා ලකුණු ගත්තා. ඇතුළට යනකොටම අර ඇඳුම් ලස්සන අඳින්න මාලික කුමාරිකාව එළියට ඇවිල්ලිවලා තමන්ගේ රූපයට ගැලපෙන ඇඳුමක් අඳගෙන කුමාරිකත්ව පිළිගන්නකොට ඒ කුමාරයාට බොහොම ලස්සනට හිත ගියාලු ඒ කුමාරි ලස්සනට ඇඳුමක් අඳගෙන ඊට පස්සේ අනික් කුමාරි ගේ ඇතුලේ තියෙන දේවල් කලපලා හරිගස්සලා ඇතුලේ ලස්සන කරලා මාලිකා වටේ රවමක් කවදනවා ඊට පස්සේ අර කැමුයෝ පෙක්කනා ගිහිල්ලා කැමේ පාඩි කරලා බොහෝ හොඳට සරකුවාලු ඉතින් අර මට මතක නෑ මොකද්ද කොණ්ඩමෝස්තර කාලෙක මොකක් හරි කරලා කුමාරික හිත ගත්තලු පස්සේ අන්තිමට රජු රෝගවලු 6 දිනක් කෙනෙක්ලා ආයෙත් පෙළ ගැස්සුවා. පෙළ ගැස්සලා ඉවරලා දැන් මේ කුමාරයා පළවෙනි එක ළඟට යනකොට එයා දන්නවා දැන් මම තමයි වටේට මාලිගාව හැදුවේ. එයා දන්නවා මේ ශිල්පේ මට තරම් අනික් අය දක්ෂ නෑ කියලා. ඊගාව එක්කන ඇතුලේ ලස්සනට හදන්න දානවා. එයා දන්නවා මේ වැඩේට මට ගහන්න කෙනෙක් නෑ. මාලිගාවෙත් නෑ රටෙත් නෑ. ඒකේ කෑම වෙන එක්කන දන්නවා මගේ කෑම කෑවොත් ඉතින් ආයෙක වශී වෙනවම තමයි. තව එක්කෙනෙක් ඉතින් අඳුන් ගසයන් කියන කොණ්ඩ මොසලන්ට ඔක්කොම අහගෙන ආන කුමාරයා කියනොත් ඒ ඇත්තන්ට හැම කෙනාටම මුව පිරෙන්න කියන දේවල් තුන අන්තිම කුමාරගෙන් අහවලු ඔයාගේ දක්ෂකම මොකක්ද ඊට පස්සේ මේ හය දෙනත් එක්ක ඉන්න එක කිව්වා මේ පස් දෙනත් එක්ක මම ඉන්න එක තමයි එකම දක්ෂකම ඉතින් අනංග කුමාරයා බැන්දේ ඒ කුමාරි කියලා ඒ නිසා මේ උඩ දාන සද්ධාාවක් එක්ක ගත කරන සතියට වඳින්න වටිනවා මේ උඩදාන වීරියක් එක්ක වැඩ කරන සතියට මෙච්චර කල් මෙයා හැංගිලා හරි ආපේකට වඳින්න වටේ. ඒ වගේ මේ සමාධියට ලෝකේ දක්වන සැලකිලිත් එක්ක සතිය කතාකත් තමනාපකමක්. දැන් ප්‍රඥාව කියනවා ලෝකෙම දුවන්නේ ප්‍රඥාව මතින් කියලා ඔක්කොමලා පිටිපස්සෙන් ප්‍රඥාවේ. නමුත් සතිය කවදාකවත් ගැටෙන්නේ. අන්න එහෙම තියේදී මේ කිසි කෙනෙක් එක ගැටුමක් නොකරගෙන තමා විසින් තමා කැපීමේ විදිහටපත් නොකරනා වූ සතියේ මේ ලක්ෂණය ඉස්මතු කරලා සතින් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා සද්ධාවේ සඳහනක් නැතුව වීර්යයේ සඳහනක් නැතුව සමාධියේ සඳහනක් නැතුව ප්‍රඥාවේ සඳහනක් නැතුව කියවෙන එකම සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය. අපි ඉතින් වැරදිලා හරි කමන්නේ හරි ගිහිලා හරි කමන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ගෞරව සම්ප්‍රයුක්ත ඉස්සරහින් කියන කියනවා. නමුත් ඒකේ තියෙන මේ සතියයි මේකේ මේ කෘත්‍ය කර දෙන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිසා මේ ඥානකෝනික ස්වාමීන් වහන්සේ මේ සතිය කෘත්‍ය දැකලා කියනවා මේ විදිහේ පසුගාමි වෙන. හැබැයි අවස්ථාව දුන්නොත් අර ඔක්කොටම වැඩිය දක්ෂයි. ඔය කිසි කෙනෙක්ගේ ඒ ඒ දක්ෂකම් එකකින්වත් සතිය යටපත් කරන්න බෑ. සතිය තියෙන්නේ මුළු පුරා පැතිරෙන සියල්ලම පාලනයට නතු කරගන්න පුළුවන් ශක්තියක්. අන්නේ එවැනි සතියක් ඉස්සරහින් තියන්න සරුවඥන් වහන්සේ වගේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා උතුමන් වහන්සේ නමක් එන්න ඕනේ කියලා කියනවා. කවදාකවත් පු탁ජණෙක් බුදුහාමුදුරු කිව්වත් මේ ගමනේ ප්‍රධාන වෙනස ඇති කරන්නේ සත්‍යයෙන් කියලා හිතන්නේත් නැහැ. කියලා දුන්නත් හිතන්නේ නෑ නෑ මට ඊට වැඩිය සද්ධාවෙන් අනන්තවත් ප්‍රයෝජන හම්බෙලා තියෙනවා මතරත් හම්බෙන නිසා සද්ධාවම සරණයි එහෙම නැත්නම් වීර්ය සාරණ වෙනවා. එහෙම නැත්නම් සමාධිය සාරණ වෙනවා. එහෙම නැත්නම් ප්‍රඥාව සාරණ. ඒකකින් දොස් කියන්න බෑ. මොකද එල්ලෙන්න වැලක් තියෙනවා නම් ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගාය හරි එල්ලෙනවා. නමුත් මේ පහම තියෙනවා නම් මොකද්ද තෝරන්නේ කියලා බැලුවොත් මෙන්න මේ අන්ත දෙක මැද මධ්‍යම ප්‍රතිපදාව අහුවෙන්නෙත් නෑ, තේරෙන්නෙත් නෑ. තේරුවාම මේකේ කම්මැලිකමක් නීරසකමක් ඉන්න වගේ සතිය තේරුවා කියන්නේම මට කියන්න තියෙන නිවන් දැක්කා වගේ. නිවනේ ಗುಣ සේරම සතිය තියෙනවා. එතෙන්ට එනකන් යන ගමන සම්මිය දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියන එක තෝරන සුළුයි. ඒ නිසා ඒකෙදී ඒ කතාවේ යනතන්ගේ රචනයේ ස්වාමීන් වහන්සේ සතික්වාම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියන පාඨය ගැන හර දක්වලා තිනවා මහණෙනි මේ සතිය සියල්ලමයි මම වදාරන්නේ කියලා. ඒ නිසා ලෞකික ලෝකෝත්තර සෑම දෙයක්ම ළඟා කර ගැනීමට සතිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවක් වශයෙන් ඉදා ඉඳලා තිබිලා කියනවා. උන්වහන්සේ පිරිනුවම් පාන වේලාවේදී ඉක්කතු වෙච්ච සිවණක් පිරිසට දෙවියන් සහිත මරුන් සහිත ලෝකෙට කිව්වේ අප්පමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාර. මහණෙනි මේ සියලු සංස්කාර ධර්මියෝ වැය වෙන සුළු ඒ නිසා අප්‍රමාදීව. එතන මේ අප්‍රමාදී කියන්නේ සතියයි කියලා අටුවා පිළිගන්නවා. සතියෙන් කටයුතු කරන්න. ඒ කියන්නේ 45ක් දේශනා කරපු ධර්මයේ පිටු කරේ තනි වචනෙට අප්‍රමාදේ. අප්‍රමාදේ සමානයි සතිය. ඉතින් අපේ ජීවිතදී අපේ සංසාරේදී අපේ මේ බුද්ධ ආගමදී අපේ මේ දැනුමදී අපි හැරිලා බැලුවොත් කවදාද අපි මේ සතිය මුල්තන දීලා සතියයි මේ සතිය වඩන්නයි අපි මේ දාණේ දුන්නේ සතිය වඩන්නයි අපි මේ සීලයක් රැක්කේ සතිය වැඩුවොත් තමයි සමාධිය එන්නේ සමතියෙන් තමයි ප්‍රඥාව එන්නේ කියලා කවදද සතියට නියමතන දුන්නේ කියලා බැලුවොත් ඒ දීලා තියෙන්නේ පුදුමාකාර අහම්බ ක්‍රමයකට හිතලා නෙවෙයි දීපු දවසින් හැබෑ වෙනසක් වෙයි. ඒක පිළිබඳව බලාපොරොත්තු ඇති කරන එහෙම නැත්නම් අපි හිතන මේ ශ්‍රද්ධාව හොඳයි කියලා, වීර්ය හොඳයි කියලා, සමාධිය හොඳයි කියලා, ප්‍රඥා හොඳයි කියලා කියේදී සත්‍යයට දුන්නොත් හරි කියලා කතාවට උදව්පකාර කරන ඥානපෝනික ස්වාමීන් වහන්සේ කතාවක් කියනවා උන්වහන්සේ කියනවා මේ වගේ පසුගාමීව ඉන්න සතියට එන්න කියලා. සභාපති පුතුව දුන්නොත් ඒක පුරගාන ඒක ගණ්ඩ දඟලනවා සද්ධාව පුරගනවා වීර්ය පුරගනවා සමාධිය පුරගනවා ප්‍රඥා පුරගනවා මේ සභාපතිකම ගන්න. සතිය නොමිනේෂන් නැතිලා. සත්‍ය කවදාකවත් ඉදිරිපත් වෙලා අනේ මාවපත් කරන්න මම ලස්සන නැද්ද මම මම කටහඬ හොඳ නැද්ද කියලා කවදාකවත් නැහැ. අනේ එහෙම තියේදී අපි තාමත් වැදගත් කාලට සතිය ළඟට ගිහිල්ලා මේ වැඩේ කෙරෙනවා නම් කෙරෙන්නේ ඔබතුමාකින් කැමති නැද්ද මේ පිස්සු විහාට්ටන්ගෙන් පිරිච්ච මේ ලෝකයේ මේ නායකත්වය ගන්නකෝ සත්‍ය කියන්නේ ඕනේ නෑ අවශ්‍යතාවයක් නෑ ඒ දඟලන කච්චියට ඉර දෙන්න කියලා කියනවා. අපි ඒක නැවතත් පෙරත්ත කරොත් නැවතත් පෙරත්ත කළ දුන්නතර සැරයක් හරි කළා කොයි වෙලාවක හෝ සතිය නැගිටවගෙන උන්වහන්සේ කියනවා ඥානපෝනික හඳුරු මේ කියන්නේ සතියට මුල් තැන දුන්නොත් උන්ද අම්මා මුත්තා කිව්වත් ආය පුතු වෙන්නම් බහින්නයි සතිය කොයි කෙලවරකදී හරි අපි අඳුල්ලා දුන්නොත් ආය සංසාරේ නිවන් දකින්නකම් ඒක හිතෙන් අයින් කරන්න බෑ අපට. ඒක පැහැදිලි යාදෙන ඒකායන කෘත්‍යයක් කරනවා. ඒකයි මම කිව්වේ කවදා හෝ අපේ මේ ජීවිතයේ සතිය ප්‍රධාන දේ නැත්නම් සතිපට්ඨානය ප්‍රධාන දේ කියපු ගමන් අපි වෙනස් මිනිස්සෙක් වඩටපත් වෙනවා නිවන් නොදැක්කත් නිවනේ ඉන්න පුළුවන් නිවන කියන්නේ මෛත්‍රී බුදුහාමරෝගේ දක්න දෙයක්වත් එහෙම මේ ලෝකෙට අයිති නැති ඉහළෝකෙට අයිති දෙයක්වත් නැත්නම් මැරිච්ච ගමන්ම පෝස්ටර් ගහන නිවන් සප ලැබේවා කියලා එහෙම එක්කුත් නෙවෙයි නිවන කියන්නේ මැරෙන්න ඕනේ නෑ නිවන් දකින්නේ මැරෙන්න ඉස්සර පුළුවන් ආනේ වෙනස ඇති කරන්නේ සතියෙන් අන්නෙවැනි සතියකින් කොහොමද මේ අන්ත දෙක හඳුල්ලා දෙන්නේ කොහොමද මේ සතියේ මැද හඳුන්ලා දෙන්නේ? කොහොමද මේ සතියෙන් ආයසෙන් උපයා ගන්නවද? මැදින් නොලැග නොගැලී ගත කරන්නේ? කොහොමද මේ සතියේ මේ මෞංකාර සිබ්බණියකින් ගැලවෙන්නේ කියන එක මේ අවසාන දේශනාවට ඉස්සර කර ඉතිපත් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. අපි එක දවසක් මේ දේශනා මැදදී මතු කරගත්ත සතියේ තියෙන අපිලාපන ලක්ෂණය අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ පිලාපන ලක්ෂණය අනිත් පැත්ත. පිලාපන කියලා කියන්නේ පොළාපනින ලක්ෂණය. කොලාපයින්කම තමයි මත්තු පිට දඟලන ගතිය. කිඳා බහින්නේ. ඒ නිසා අපිලාපන කියලා කියන්නේ කිඳා බහින. මෙන්න මේ කිඳා බැහිම පටන් අරගන්නේ සතිය. අර වගේ පැනලා ගිහිල්ලා මොනවක්වත් අල්ලගන්නේ නෙවෙයි. හොඳට කය තැම්පත් කරලා වාඩි වුණාට පස්සේ ප්‍රකට වෙන අරමුණෙන් පටන් ගන්නවා. අරමුණ කවදා සතිය කවදාකවත් අරමුණක් හෙලවගෙන යන්නේ මතුවෙන අරමුණක් එනකන් ඉන්න එක තමයි සතිය ගුණය. ඒක නිසා කවදාකවත් වාඩි වෙලා ආනාපානෙ හොයන්න යන්න එපා. කවදාකවත් වාඩි වෙලා පිම්බි මැකිලි හොයන්න යන්න එපා. වාඩි වෙලා ඉන්නකොට මතු වුණොත් බලනවා මිසක් නැත්නම් ඒක සතිය නෙවෙයි. ඒක නිසා හොඳට පట్టල වාඩි වෙලා ඒ ආනාපානෙ හෝ පිම්බීම හැකිලිම තමන්ට පුරුදු අරමුණ එනකන් කරබනේ ඉන්න බැරි නම් මතු කරලා ගන්න දේ කවදාකවත් සතියට තනතිර කරන දෙයක්. ඒක නිසා අපිලාපන ලක්ෂණය, කිඳා බහින ලක්ෂණය ගන්න ඉස්සරලා අරමුණට ඉබේ මතුවෙන්න දෙන එක සතිය වැඩ කරන වැඩ කරන සතිය වැඩ කරන සතිය වැඩි කරන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය විය යුතු. කවදාකවත් අරමුණක් පිටිපස්සේ අඹා යන්න එපා. අඹා යෑම කියන්නේම තණ්හාවට ඉඩ දීමක්. එහෙම නැත්නම් ඒක නොලැබුණොත් ද්වේෂය පහළ වෙනවා. ඉබේ මතුවෙන අරමුණ පහළ වෙනවා කියන්නේම හොඳ සූදානමක් කියන. ඒක නිසා වාඩි වෙලා අපි ආනපානෙ මතුවෙන්න අරිනවා. වාඩි වෙලා පුරුද්දට පිම්බි මහැකිලින් මතුවෙන්න අරිනවා. සක්මන් කරනකොට අනිකුත් බාධක අයින් කරලා පය තබනකොට පය තබීමේ වටිනාකම, පය තබීමේ ස්පර්ශය අත්දැකීම මතුවෙන්න අරන මිසක පය පොළවේ ගහන්න යන්න එපා. හුස්ම ආනාපාන කරනවා කියලා නයි වාගේ පිම්බින්න යන්න එපා. ඒක නෙමෙයි ආනාපාන කියන්නේ. ඒ නිසා සතියේ තියෙනවා ඒක විසුද්ධි මාර්ග ටීකාචාරින් වහන්සේලා මතක් කරලා තියෙන්නේ යථාපාකටං විපස්සනා බිනිවේෂෝ යම ප්‍රකටද එතනින් විපස්සනාට ප්‍රවේශය ලබා ගන්න. අප්‍රකට දේවල් මතු කර දැක්වීම යෝගාවචරය කළ යුතු නෑ. දැන් ඒක ප්‍රකට වෙනවයි කියන්නේ මොකද්ද? ආනාපානේ ප්‍රකට වෙනවයි කියන්නේ පිම්බීම හැකිලිම ප්‍රකට වෙනවයි කියන්නේ සක්මන් කරනකොට වම දකුණු ප්‍රකට වෙනවයි කියන්නේ අපි ගමු ආශ්වාසය කියලා. ආස්වාසේ ප්‍රකට වෙනවයි කියලා කියන්නේ ආස්වාසේ සෑහෙන්න මෝරලා ගියාට පස්සේ තමයි සතියට අහුවේ. ඉතින් ආස්වාසේ මැද තමයි අහුවේ. ඉතින් ඒක දැනගන්න ඕනේ මට ඉස්සලා ඉස්සලා හම් වෙන්නේ ප්‍රකට වෙච්ච ආස්වාසයක්. එහෙම නැත්නම් මතුවෙලා මෝරච්ච ආස්වාසයක්. අතුපතර විහිදිච්ච ආස්වාසයක් මතුවේ. ඒක මතක් ප්‍රශ්නයක් නෑ. අපි කරන්නේ ඒ විදිහට මතුවෙන ආස්වාසයට ඒ විදිහට ප්‍රස්වාසයට හිත මෙහෙවමි මෙහෙවමි එළඹ සිටීමේ අප්‍රමාද වීමේ බලාගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස දෙක අනිකුත් බාධක ඉවත් කරමින් නැවත නැවතත් මතුවෙන විදිහට මූණට මූණ දීගත්තා කියලා කියන්නේ සතිය යම් ප්‍රමාණයකට අපි ඒ අරමුණත් එක්ක සම්බන්ධය පැවැත්වුවා. ආනෙම අරමුණ නැවත නැවතත් මතුවෙන්න පටන් අරගත්තට පස්සේ මේ ඇතිවෙච්ච සතිය එතනින් නතර වෙන්නේ නැහැ. ප්‍රකටණින් පටන් අරගත්තට නැවත නැවත මතුවෙන තාලට මේ දෙන්න අතර සහසම්බන්ධතාවය ඇති වුණාට පස්සේ අර සතියෙන් දැන් දන්නවා මේ අරමුණ පිටපණින්නේ අරමුණ මූණට මූණ දාලා තියෙන්නේ නැවත නැවතත් ආස්වාසිය මතුවේ මතුවෙන මතුවෙන අරමුණේ සතිය කිඳා බහිනවයි කියන්නේ নিমগ্ন වෙනවයි කියලා කියන්නේ ඒ තරම් මත් ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා මතුවෙනකොටම මෝරන්ට ඉස්සරළම අල්ලා ගන්නාසුලුව එළඹ සිටීමක්. සූදානම් ශරීරේ. ඇත්තටම මෙතනදී ප්‍රකට වුණාට පස්සේ දක්න එක සතිය කියලා කියනවනම් ඒක දිහා බලාන දෙලක දැපෙන දමා ගත්තට පස්සේ මූණට මූණ දාගත්තට පස්සේ එනවා එක්කම අල්ලන්ද සම්පජඤ්ඤේනොත් යම් ප්‍රමාණයක ආධාරයක් කරන්නේ. එතන යෝගාවචර දැනගන්න ඕනේ දැන් ඊගාවට එන ආස්වාසයත් මට බාධාකින් තොරව දකින්න ලැබෙයි. ඊගාටන ප්‍රශ්වාසය දකින්න ලැබෙන්නට සද්ද වේදනා හිතවිලි නැහැ. කියන විශ්වාසය තහවුරු වෙලා හොඳට පිටිය ඉදේනවා. ඉදේනකොට දැන් එයා දන්නවා දැන් එනේන ආස්වාසිය දකිනවා මම දැන් මොකද්ද කරන්න ඕන. කල්පනා කරනවමත් නෙවෙයි. නමුත් මේ වෙලාවේදී සම්පජඤ්ඤය කියන්න ඕනේ දැන් මේ මතුවෙන එක කොතනින්ද එන්නේ? කොහොමද එන්නේ කියලා ජාතකේ. එහෙම නැත්නම් ඒකේ ආරම්භය දැක ගන්නා සුළුව බලන එක තමයි අරමුණට කිඳා බහින්නේ. එහෙම නැතුව අරමුණු හේ බල බල කොච්චර වෙලා හිටියත් ඒ අරමුණු රසයක් ගන්න බෑ අරමුණු කිඳා බැහිමක් වෙන්නේ සතිය ජීවුණක් වෙන්නේ සතිය ප ဋ ාණයක් නැත්නම් සතිය ස්ථාවර වීමක් වෙන්නේ අනිත් එක මෙතන අර්ථය ගන්න පුළුවන් ප්‍රමාදේ අරමුණු මේරුවාට පස්සේ දකින්නක ප්‍රමාදේ අප්‍රමාදේ කියලා කියන්නේ මෝරන්න ඉස්සෙල්ලා දකින්න සුළුව අරමුණු මතුවෙනකොටම සූදානම් ශරීරයෙන් බලනින්න එකට කියනවා අප්‍රමාදේ ඒ නිසා මෙතන සතිය සහ අප්‍රමාදී කියන දෙකට එකිනෙකට අත්න අකිනත ගැනීමෙන් සජීවී අර්ථයක් මතුවෙනවා. මේක අපි සාමාන්‍ය විවරයෙන් කියන්නේ අරමුණට ගින්න අබහිනවා කියන්නේ. මෙන්න මේ විදිහට යනකොට අරමුණක් දකිනවා ඒ අරමුණ නම් නැවත නැවතත් මතුවේ. වම කියනවා දකුණ කියනවා. ආස්වාසේනවා ප්‍රස්වාසේනවා. පිම්බෙනවා හැකිලෙනවා කියලා එකම දකිනවනම් ඒ අරමුණ මතුවෙනවා තහ සමගම එළඹ සිටියොත් ඒ යොදන වීරියට සමානව ඒ යොදන සම්පජාඤ්ඤයට සමානව ඊට කලින් තිබුණු සමාධි ප්‍රමාණයට මුලට මුලට මුලට මුලට යන්න පුළුවන් ගැටයක් එන්න පටන් ගන්නවා. ඒක මියන් තෙතසාරයේ තියෙන දිහාවට ගහක මුලක් ඇදීගෙන යනවා වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මතුවෙච්ච ගොරෝසු තැනින් අරමුණ අල්ලාගෙන මුලට මුලට ඇදගෙන යනවට කියනවා පස්සේ දැකලා පස්ස සමුදේ දැකීමක් කියලා. පස්සේ කියලා කියන්නේ දැන් ස්පර්ශ වෙලා ඉවරයි. ආනපාන හොඳට හැපිගෙන පියාගෙන නාසුදු පුරවාගෙන උණුසුම් වෙලා සිසිලින්ලා පේනවා. මේ උණුසුම කොතනින්ද එන්නේ? මේ සිසිලස කොහොමද පටන් ගන්නෙ කියලා මුල දක්නාසුලුව බලන්න ගියාම ඒකට කියනවා රූපයත් රූපේ හේතුවත් නාමයත් නාමේ හේතුවත් දකිනාසුලු භාවනා කරනකොට සම්පජඤ්ඤයෙන් ඇවිල්ලා සතියට ඉස්සරහට යන්න තල්ලු කළ දෙයක්. එහෙම තල්ලු කරගෙන යනකොට යනකොට යනකොට අර මෝරච්ච අරමුණ දැක්කට වැඩිය ලාවට මතුවලා ඒක මේ මෝරණ හැටිත් දකින්නකොට අරමුණ නතු වෙනවා කියලා කියන්න පුළුවන්. අරමුණේ ශිලීලාරේ නැතු වෙනවා. අරමුණ නතු කර ගන්න පුළුවන්. එනවන්නේ මේ නතු කරනකොට අරමුණේ නොදක්ක පැති රාශියක් දැක ගන්න පුළුවන්. ආන්නේම දකින්නකොට ඒක නිකන් පිරිච්ච ගතියක් එනවා. දැන් මට අරමුණ එනේන අරමුණ අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අරමුණ එන හැටි. මතුවේගෙන එන හැටි දැක ගන්න පුළුවන් කියලා. ආ ඒක නිකන් මම එදා ඒ නිදර්ශනය කෙනෙකුට කිව්වේ යම් කිසි රෝගයක් නිසා රටේ බෝ වෙන මට්ටමක් ඇතිලා තියෙනවනම් ඒකේ වෛද්‍ය ශාස්ත්‍රයේ වහා පෙළ ගැහෙනවා මේ බෝ වෙච්ච රෝගයට අවශ්‍ය මතුවෙන රෝග ලක්ෂණ අනුව මේ ප්‍රතිකර්ම කරලා ඒ ලෙඩ සුවතනකටපත් කරා. නමුත් තාම මේ වෛද්‍ය ශාස්ත්‍රයේ හෝ ඒ වෛද්‍ය මණ්ඩලය දන්නේ නැහැ මේ රෝගයේ බීජය මොකද්ද කොහොමද වෙන්නේ කියලා. ඉතින් එහෙමනම් එයාට සිද්ධ වෙනවා මේ උග්‍ර රෝග ලක්ෂණ මතු වේගෙන එන රෝග ලක්ෂණ ලාවට මතු වෙන රෝගීන් අල්ලගෙන ඒක පිළිබඳ හොඳ සමීක්ෂණයක් ඇති කරන්න වෙනවා මෙන්න මේ ලාමක රෝග ලක්ෂණ තිබුණොත් මේ අත්‍යන්ත රෝග ලක්ෂණ අනිවාර්යයෙන්ම මතුවෙනවද නැත්නම් මේ ලාමක රෝග ලක්ෂණ වලින් දුර්වචි ශරීරයට ඇතිවෙච්ච අතුරු ආබාධද කියලා වෛද්‍යවරු ඒක නිකන් ආවට ගියට ගන්නෑ රෝගේ හැදීගෙන ඉන්න ලෙඩුන්ට සාදර වෙන විදිහට සලකලා ඔක්කොම ලෙඩුන්ට ඉන්න ඇරලා හැදීගෙන ඉන්න ලෙඩ අල්ලගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට රටට ප්‍රකාශයක් කරනවා මේ රෝගෙ මෙච්චර උග්‍ර වෙනකන් ඉන්න එපා. මේක ඇති වේගෙන එන ලකුණු මේකයි. එතනදීම එක්ක අපි ළඟට එන්න නැත්නම් මේ ප්‍රතිකර්ම කරන්න. එතකොට රට්ටුත් දැනුවත් වෙලා තවත් ඊට වැඩි ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාට පස්සේ මේ දරුණු වසංගත මට්ටමට පත්වෙච්ච රෝගෙට බීජේ මොකද්ද කියලා අහනවා. ඒකට හේතුව මොකද? ඒ බීජයෙන් පහර වැයිච්ච දුර්වල රෝගීන්ද දුර්වලකම මතින් එහෙම නැත්නම් එයාගේ ඇති ප්‍රතිශක්තිය අඩු වීම නිසා নানা ප්‍රකාර රෝග බීජ එන්න පුළුවන් নানা ප්‍රකාර ලෙඩ රෝග එන්න පුළුවන්. නමුත් මූල බීජ වෙන එක. දැන් පස්කී දවස්වල ආවා ඒඩ්ස් කියන රෝගේ ඒක ඇවිල්ලා සම්පූර්ණ මනුෂ්‍යයන්ගේ ප්‍රතිශක්තිය නැතුණා. ඊට පස්සේ කවදාකවත් නැතුව යට වෙලා තිබුණු සය රෝගේ සම්පූර්ණයෙන්ම මතුවෙන්න පටන් දැන් ආයසරයක් ඒ නිසා සයරෝගේ ලෝකෙන් තුරන් කරා කියලා අඳුර පාගෙන හිටියේ වෛද්‍ය ශාස්ත්‍රය. දැන් ආයසරෝගම කියලා. ඒ මොකද හේතුව මනුෂයාගේ ප්‍රතිශක්තිය අඩු වුණාට පස්සේ කොහේ හරි මුල්ලක තියෙන සයරෝගයට ඇවිල්ලා පහර දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා දැන් දන්නවා සයරෝගේ මතුවීම ඒඩ්ස් නෙවෙයි. නමුත් සයරෝගේ තියෙනවා නම් ඒඩ්ස් වල ලකුණක් වෙන්න පුළුවන්. ඒව දැන් දැනුමට එකතු වෙලා. මොකද අපි අර දරුණු ඒඩ්ස් රෝගීන් බලන්න බලන්න බලන්න බලන්න ඇති වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි සරුවචනanse කියන්නේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. යම් යම් ධර්මයක් හේතුකින් හටගත්තා නම් ධර්මයේ හැදෑරීමේ ඒ ධර්මයට ඇතිවෙච්ච හේතුව දක්නා සුළුව බලන එක තමයි සරුවචනanseගේ අනික් කටිගේ වෙනස. අනික් කටි මේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා. සරුවචනanse රෝග ලක්ෂණ වලට වෙදකම් කරන ගමන් රෝගක මූලයට හිත යොදවනවා. මෙන්න මේක තමයි සතියේට සම්පජාඤ්ඤයෙන් තල්ලුවක් දෙනකොට භාවනා කරන යනකොට මතුවෙන මතුවෙන ආස්වාසිය දකිනවනම් ඒ ආස්වාසිය කොහේ ඉඳලා දෙන්නේ කොහොමද මේ தත්වෙට එන්නේ ඉස්සල්ලා මේකේ ස්වરૂපේ කියන පණාමලක් ඇවිල්ලා ලොකු කොස්ගෙඩියක් වටපත් වෙනකොට ඒ කොස්ගෙඩිය දැකලා දැකලා ඉන්නකොට කොහොමද ගහකින් මේ කොස්ගෙඩියක් එළියට ආවේ කියලා බලනකොට කියන්නේ මේ බොහොම ලාවට පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ කිරි වැදිලා තමයි මේක හැදෙන්නේ නිසා කොස් කෙනා දන්න කෙනා දන්නවා මෙච්චර ලොකු ගෙඩියක් එකවර ඉන්නේ නැහැ. මේ බොහෝම පුංචි මනාමලක් කියලා තමයි ලොකු වෙන්නේ. අන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය කොස්කිඩියක් දැකලා බලන්න බෑ. ඒ ක්‍රියාවලිය බොහෝ කල් බලන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද්ද? කොස්කිඩියේ ආරම්භයත් කොස්කිඩියක් වේ. එනේ මේක තමයි නාමයක් නාමයේ හේතුවත් රූපයක් රූපයේ හේතුවත්. එතකොට මේ කාරණා හයේදිම මේ ස්වාමීන් වහන්සේලා පෙන්ලා තිබුණා ස්පර්ශයත් ස්පර්ශය හට ගැනීමත්. එහෙම නැත්නම් අවසාන වශයෙන් සඳහන් කරපු සක්කායත් සක්කාය හට ගැනීමක් කියන මේ දෙක දකින්නකොටම කෙනෙක් උද්දාමයටපත් වෙනවා. මේ විෂය පිළිබඳව මට හොඳ දැනුමක් දැන් තියෙනවා. අනික් කට්ටිය මේ මතු පිට විතරක් දැකලා කතා කරන මම දැක්කා කියලා මේ දෙකෙන් හිත මන්වත් කරන ගතියක් හිත අන්ධබන්ධ කරන ගතියක් තියෙන නිසා මේ මෝරච්ච අරමුණක් අරමුණ මෝරන්න ඉස්සල ස්වරූපයක් දැකීමෙන් වැඩ නතර කරන ගතිය තියෙන කෙනාට කවදාකවත් මේකේ අවසානය දක්වන්න වෙන්නේ ඒ නිසා ආනාපානි කරගෙන යනකොට ආනාපානි සියුම් වේගන ඇති වෙන හැටි දකිමින් යාගෙන එනකොට අපි දැනගන්න ඕනේ මේ යන්තම් අරමුණ කීකරු කරගත්ත විතරයි සතිය තහවුරු කරගත්ත විතරයි සම්පජඤ්ඤය යොදවන්න පුරුදු කරා විතරයි නමුත් මේකේ වැදගත්ම පියවර තමයි මේ ගොරෝසු තනින් පටන් අරගෙන සියුම් තැනට ගිහිල්ලා එනකම් මැද දැකලා මුලට ගිහිල්ලා දැන් මේක ඉවර නෑ මේ ජවනිකාවේ අවසානේ දකින්න ඕනේ මේවා කෙලවර කොහෙද කියලා දකින්න ඕනේ නැත්නම් මේ ආයතන කුණු කුඩේ කොහෙද කියන කියලා දකින්න ඕනේ කියලා අවසාන තැන දකින්න හදනවා කියන එක අපි සම්මත ලෝකයේ අභාග්‍ය සම්පන්න දෙයක් අසුබයක් නොදැකිය යුත්තක් කාලකන්නිකමක් කම්මැලිකමක් කියලා කියනවා ඒක නිසා අපි මේ පැත්තට මෙහෙවන්නේ නැහැ. ඒ නිසා සම්පජඤ්ඤය අනිවාර්ය මෙතෙන්දි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සිද්ධියක් දැක්කා කියලා කියන්නේ සිද්ධියේ මුලැමැදාග තුනම දකින්න. හැබැයි මේ සිද්ධියේ මුලැමැදාග මේ මූලධර්ම අනුකූල කිව්වට දකින්නකොට ප්‍රත්‍යක්ෂයේදී මුලැමැදාග නෙමෙයි දකින්නේ මැද මුල අග කියලා ක්‍රමයකට. මේකට කියන චිත්ත නියාම කියලා. ඒවට කියනවා ධර්ම නියාම කියලා. ඒව අපි හිතලා ගන්න දේවල් නෙමෙයි මේ ਸਰවඥාන්සේ දේශනා කරලා තියෙන දේවල්. ඒ නිසා අපි මැද දැකලා මුල දකිනවා. ඒකල අතනාරින වීර්යකින් කටයුතු කරන ගියොත් මුල මැද අග වශයෙන් දක්වනවා. ඒ නිසා සත්‍ය විස්තර කරනකොට එක අර්ථකථනයක් තමයි සතිරත්තදී මේක නම් විපස්සනාට ගැලපෙන්නේ යමක මුල මැද අග දැකීම. ඒකෙන් අදහස් කරන්නේ අපි යමක් දැක්කා කියලා මේ කතා කරන්නේ මැද විතරක් දැකලා කියලා හිතාගන්නවා. ඒකේ මුල දකින්න නම් ඒ සිද්ධිය වෙන හැටි හොඳට දකින්නත් ඕනේ. ඒකින් අතර නොවි අග දක්නාතේ මම දන්නවා මම දැක්කා කියලා හිතන්නේ නැතුව දිගින් දිගට යන්න. ආන්නේ විතර බලාගෙන යන්න සතිය අප්‍රතිහතව දිගට දිගට ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක සඳහා අවශ්‍ය දෙයක් තමයි එකම අරමුණ ආශේවති භාවේති බහුලීකරෝති කියන විදිහට දිගින් දිගට දිගින් දිගට අරමුණ ඇසුරු කරන්නේ නැතුව මේ ගැටේ ලියන්න බෑ. ඒ නිසා සතිමත් වෙන පුද්ගලයා ඉස්ලාම උත්සාහ කරන්න ඕනේ මගේ ගැටේ ලියන අරමුණ මොකද්ද මූල කර්මස්ථානේ මොකද්ද බිම්බි මෑකිලිමද ආනාපානයේද එදින්දා කටයුතු වලදී මොකද්ද සක්මා කරනකොට කොහොමද කියලා ගොරෝසුම තැන තමයි අල්ලන්නේ. ගොරෝසු තැනින් අල්ලගත්තට වැඩේ පටන් ගත්තා විතරයි ඊට පස්සේ ඒකේ මුල කොහොමද අග කොහොමද කියලා බලනකොට කවදාකවත් නොදැකපු අරමුණේ හැම පැතිකඩක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා නොතිත් ආශාවකි. මම දැක්ක මම දන්නවයි කියලා බලන්නේ නැතුව හැම ආස්වාසයක්ම මේ අලුතෙන්ම පටන් ගන්න එකක් වගේ. ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ උපදිච්ච ගමන් ළමයෙකුට හුස්ම කොච්චර වැදගත් වෙනවද වගේ නිතරම සාදරුණේ නැත්තම් උගදෙනෙක් හිතනවා මානපානි දැන් දන්නවයි කියලා කියනවා. මට විනාඩි 10 15 කානපානි කරන්න ඊගාට මොකද්ද තියෙන්නේ කියලා. ඒක නිකන් කියවෙන්නේ දැන් මම මේ විශේෂ සාර්ථකයි මේ විශේෂ පාරභූතත්වයටපත් වෙලා කියලා. එහෙම එකක් සතියේ. සතිය මැදින් අල්ලගත්තට පස්සේ මුල බලනවා. ඊට පස්සේ අග බලනවා. මුල මැද අග තුනම බලනකොට බලන කම්ම සතිය වැඩ බහා තබන්නේ. ඉවරයි කියන්නේ. දිගින් දිගට දිගින් දිගට යනවා. ඒ වගේම තමයි මේ දැනගත්ත දැනුමට කවදාකවත් මම මේ මාගේ කියලා මාන්නක් ඇති කරන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා අපේ තියෙන තකතිරුකම අපේ තියෙන මෝඩකම අපි මේ පොඩ්ඩක් දකින්නකොට තමයි කෑ ගහන්නේ පොඩ්ඩක් දන්නකොට තමයි කෑ ගහන්නේ මේ මේ පිරිච්ච කලේ හෙල්ලෙන්නේ අඩු කල තමයි හෙල්ලෙන්නේ ඒ නිසා සතිය වැඩෙන්න වැඩෙන්න පුදුම තලතුණකමක් එනවා ඇතුළතට නැමෙනවා දන්නවා කියලා අඟබීමකුත් නැහැ තව තවත් මේකේ දැකිය යුතු පැති රාශියක් කියන බාට විතරක් සාදර බවක් ඇති වෙනවා. ඒ නිසා කිසිම අරමුණක නීරස බවක් ඒකාකාරී ඒකාකාරීකමත් තනිකමක් එනකොට දැනගන්නවා. මෙන්න මේ මාර්ගයෙන් තමයි අපිට මධ්‍යම ප්‍රතිපදාව වැහෙන්නේ. මේකෙන් තමයි සත්‍ය මුවා වෙන්නේ. මේ නීරස ගතිය නිසා සරුවචනාංශයේ දේශනාවේ සඳහන් කරන්නේ අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි මෙන්න මේ ඉරියව් මාරු කරන නිසා. ඉන්නකොට ඉන්නකොට වේදනාව එනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා. ඒකට අපි ඉරියව් මාරු කරනවා. අරමුණු මාරු කරනවා. ගුරුවරු මාරු කරනවා. භාවනා ක්‍රම මාරු කරනවා. නානා ප්‍රදේවල් වලට මාරු කර කර මාරු කර කර ගිනි අඟුර අතින් අතට මාරු කරගෙන යනවා මිසක්කා මේකේ දැවෙන ගති තත්ත්වය දැක් ගන්න කැමතියි. ඒක නිසා සතිය ඒක ලක්ෂණයක් තමයි ගත්ත එකම නැවත නැවතත් දෙන්නර්ලා දිගට බලනින් එක සතියේ අවශ්‍යතාවය. ඒ වුණා ඒ වගේම තමයි අරමුණ මතු පිට දැක්කට නතර නොමික විනිවිදමින් ඇතුළට යන ගතිය. ඇතුළට යන්න යන්න යන්න යන්න ඕනෙම අරමුණක තියෙන මේ 11 ආකාරය අතීතනාගත වර්තමාන වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් ප්‍රිය අප්‍රිය වශයෙන් දුර ළඟ වශයෙන් අජත්ත බහිද්දා වශයෙන් හැම හැම දෙයකටම මේක ਸਰවචනසේ යොදලා තිනවා මේ සියල්ල දකින්නකන් දැක්කා කියලා කියන්නේ මේ සියල්ලෙන්ම මේ හය ආකාරයෙන් අතීතනාගත දෙකම දකින්නට අපි හිත පශ්චාත්තාප වෙනවා ඕලාරික සියුම් වෙනකොට සියුම් වෙනකොට පශ්චාත්තාප ප්‍රිය අප්‍රිය දෙකේ අප්‍රිය වෙනකොට පශ්චාත්තාප දුර ළඟ දෙකේ දුර වෙනකොට පශ්චාත්තාප අජත්ත බහිද්දායකේ බහිද්ද වෙනකොට පශ්චාත්තාප එනිසා අපි හුඟා කරුණු හිතාගෙන ඉන්නවා භාවනා වැරදිලයි කියලා නමුත් භාවනා වැරදිලා කියලා කියන්නේ සමාධියේ නම් අඩුපාඩුකම් වෙනවා වෙන්න පුළුවන් නමුත් මේ හැම දෙයක්ම දකින්නේ සතිය ඒ නිසා සතිය තියෙන නිසායි මේ ප්‍රිය අප්‍රිය ගති දකින්නේ ඒක සතිය වර්ධනයක් මිස සතියේ කැඩී යාමක් නෙවෙයි. ඒ නිසා යෝගාවචරය සමාධිය පැත්තෙන් නම් භාවනා දිහා බලන්න කියනවා අනේ මට ඉස්සර තිබුණ තරම් භාවනා කරගන්න බෑ. මගේ භාවනා කැඩිලා. ඒ මොකද එයා හිතන්නේ මේ සමාධියම ප්‍රධාන දේ කරගෙන. මෙන්න මෙතනදී මේ සතියේ මූලස්ථානේ සතියේ මුල් පුටුව දීපු කෙනාගේ කවදාකවත් මන්දකල තින්නේ චරුචුරු වේ. පශ්චාත්තාප නැහැ, චෝදනා නැහැ. චෝදනාවක් එන්නෙම සමාධි ඉස්සරහින් තියාගත්ත කතිය තමයි. සතියේ නෑ සතියේ එන தත්ත්වය ඇති හැටියෙන් දැක් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේම සතිය ඉස්සර කරගත්ත කෙනාට හැම ජයග්‍රහණයක්ම හම් වෙන්නේ නිතන්ගේ. රණ්ඩු කරලා නෙමෙයි. ශ්‍රද්ධාව තියෙන කෙනා රණ්ඩු කරලා දිනන. වීර්යය තියෙන කෙනා රණ්ඩු කරලා දිනන. සම සතිය තියෙන කෙනා අවස්ථාව වෙනකන් ඉඳලා තමන්ගේ ජාම බේර ගන්න කිසිම විරුද්ධකාරයක් ඇති කරගන්නේ නැහැ. දිනුවයි කියලා පෙරදිච්ච පක්ෂෙන් ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ. නිතරම ජයක් ලබන්නේ. ඒ නිසා අවස්ථාව එනකන් කරගෙන කරගෙන කරගෙන යනවා. ඒක කරගෙන යන්න දෙන්නේ නැති එකට තමයි අපි කියන්නේ අපේ තකතිරුකම. අපේ පණ්ඩිකරණ. අපේ අං එන ගතිය. මේක මේ වෙලාවට ඉස්සලා මට කරන්න ඕනේ. මේක මේ වෙලාවෙ එන්න ඕනේ කියලා අපි ඒකට මේ තත් ආරෝපණය කරන්න හදන්නේ මොනවාක්වත් තත් ආරෝපණය කරන්න පටන් අරගත්තොත් සතිය අර નિસર્ગ වර්ධ මේ නයිසර්ගික වර්ධනයේ බාධා වෙනවා. ඒ නිසා සතිය කියලා කියන්නේ එක පැත්තකින් මේ දන්න දේ ප්‍රතික්ෂේප කරලා නොදන්න දේට දොරාරින. දන්නා තැන සිට නොදන්නා තැනට යෑම කියලා මේකට කියනවා. ගොරෝසු තැන සිට සියුම් තැනට යෑම කියලා කියනවා. එතකොට මේක සාමාන්‍ය ලෝකයේ උගන්වන විශේෂ ශාස්ත්‍ර වලට වෙනස්. විශේෂ ශාස්ත්‍ර පුළුවන් තරම් දන්නේ දැනුම වැඩි කරගන්න. වැඩි කරගත්ත පමණට උපාදිද පශ්චාත් උපාදිද ගොඩාක් හම්බෙන නම ලියා ගන්න සාමාන්‍ය හොල්ස් කප් වලකුත් මතුවේ. දිගින් දිගට දිගින් ඉස්සරහින් පස්සෙන් කෑලියෙන්න පටන් ගන්න සත්‍ය එනකොට ඒක මොකක්වත් නැත්තේ මෙතෙක් තමයි මේ දැනගැනීමෙන් කුරුවල් වෙච්චි මොලේ. පුස්කාපු එක දැනුම සම්පූර්ණයෙන් අයින් කරලා දාලා ඒ නොදන්නා දෙයට විවුර්ත වෙනකොට හරි අහිංසක කතියක් හරි නිහතමානී ගතියක් එනවා. මේක මේ නව ලෝකයේ නැත්නම් නව විද්‍යානුකූල නිෂ්පාදනත් එක්ක බලනකොට අද භෞතික විද්‍යාව එහෙම නැත්නම් මේ රූප අල්ලන්න පුළුවන් දේවල් පිළිබඳ අපි කොච්චර දියුණු වෙලා කියනවද කියලා කියනවනම් අද ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ මේ විද්‍යාඥයෝ දන්නවා මුළු විශ්වය ගත්තත් එක අංශුවක් නැත්තම් පරමාණුවක් ගත්තත් ඒ නැත්තම් මගේ කය කියන එක ගත්තත් මේකේ අපිට අහුවෙන්නේ සියල්ලෙන් 100ට 2යි. උප්පරීමේට ගියෝ 104ක් අපිට දැක ගන්න පුළුවන් 126ක්ම dark matter කියලා matter කියලා කියන්නේ අපි රූප ධර්ම කියන එකයි අපිට සාමාන්‍ය පාලියට දාන්න තියෙන්නේ ඒ රූප ධර්මා සමාන පේන්නේ නැති කොටස් වර්ගයක් තියෙනවා. නෑ කියන්න බෑ. උපමාවක් විදිහට කියනවා නම් අපි මේ බුදුරජාණන් ශ්‍රස්මිමාලාවේ තියෙන ඒ ෂඩ්වර්ණ රශ්මිය විද්‍යාවකට හතකට කරලා ලැබෙන. ඒ රශ්මිය වලට පස්සේ ඉස්සරහිමුයි තියෙනව තමයි ඔය අල්ට්‍රා වයලට් මේ මේ පතුරු රත් මේ කැමරා රත් කරන උදුන් හදලා තියෙන දැන්. එහෙම නැත්නම් එක්ස්රේ තියෙන්නේ. ඒවා තියෙනවා එක්ස්රේ වල තියෙන එක අපිට පේන්නේ නැහැ. ඒකට හැබැයි මේ ආලෝකයෙන් වගේ වැඩ ගන්න පුළුවන්. ඊට වැඩිය ඉහළ පහළ ගියාම තමයි මේ ශබ්ද තරංග ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ගියාම තමයි මේ රේඩියෝ තරංග තියෙන්නේ. ඒවා මේ ලෝකෙ පිරීලා තියෙන්නේ. ඕන තැනක රේඩියෝ එකක් දාපම වැඩ කරන්නේ තරංග තියෙනවොත් පේන්නේ. ඒ නිසා අපි කියනවා නම් පේන දේ පමණයි සත්‍ය කියලා. අපි ඒ තරමටම අඳයි පේන දේවල් ලෝකයේ සම්පූර්ණ සමස්තයෙන් 104යි කියලා. 126ක්ම තියෙන්නේ නොපෙනෙන දේවල්. 70ක්ම තියෙන්නේ නොපෙනෙන ශක්තිය. ඒක නිසා මේ රණ්ඩු කරන්නේ දන්නවයි කියලා කියන්නේ ලොකු පුංචිකම් හොයන්නේ 104ක් උපරිම උන 104ක් දැනගෙන. ඒකත් දන්නේ අපි. එතකොට අපි කවදද අර කියන 120ක් වෙන නොපෙනෙන ද්‍රව්‍ය සහ නොපෙනෙන ශක්ති දැනගන්නේ. නිසා සතියට ඉඩ දුන්නොත් සතිය කවදාකවත් අර 104 නතර වෙන්නේ සම්පූර්ණ පරාසය පෙන්වනවා. එතකොට අපිට පේන්නේ අපි නොදන්නා තැනකට ගියා අපිට නිකන් කලකොල වුණා වගේ. අන්ධබන්ද වුණා වගේ. මතක නැති වුණා වගේ. සාලවල අතෑරියා වගේ. ඉතින් අපි දන්න දැනුමට දුවගෙන එන අපෞසරයක් අර නොදන්න දෙයට තියෙන බයකම නිසා. මෙතෙන්දී නම් ශ්‍රද්ධාව අවශ්‍යයි. මෙතෙන්දී වීර්යය අවශ්‍යයි. මෙතෙන්දී අපි මේ වෙලාවට අදාහ ගන්න ඕනේ සරුවචනංශ මේ සියල්ල දක්නම 100ක් දක්වන නිසා උන්වහන්සේට සරුවචනයි කියන්නේ. අපි මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී මොන විද්‍යාව විශේෂ කොච්චර කෙලවට ගියත් බුදුහාමුදුරුවෝ දකපු දේෙන් දැන් කියන ඉලක්ක මට හැටිනම් 104ට වැඩිය දකින්න බෑ. හිතර 196ම දකින්න ඕන නම් අපිට මේ අද්‍රව්‍ය කියන එක අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම කියන එක එහෙම නැත්නම් රූප ධර්ම විතරක් නෙවෙයි ලෝකේ තියෙන නාම ධර්ම කියලා જાතියක් තියෙනවා කියන එක. ඒකට යන්න පුළුවන් රූප ධර්ම හරහා පමණක් බව දැනගන්න එක. ඒ සඳහා කල යුත්තේ රූප ධර්ම සියුම් කරන එක වශයෙන් දැනගන්න නම් මේ සතිය ඉස්සරහට කරපුවාම නොදන්නා තැනට යන්න. ඒක නිසා අපි ගන්න සෑම දැනුමක්ම බිම කියන්නේ. නැත්තම් කවදාකවත් සතිය වඩන්න බෑ. ඒ නිසා මම සතිය වඩමි කියලා හිතුවනම් වෙන්නේ නැහැ කවදාකවත්. අපිට කරන්න තියෙන නැවතනට අරමුණට හිත යොදන්න ඕනේ. යොදනකොට මුල දැකපු අරමුණේ මැදට මැද දැකපු අරමුණේ මුදලට ගිහිල්ලා අවසානයේ අන්තිම තැන දකින්න දක්වාම යනකොට තේරෙන පටන් අර ගන්නවා විද්‍යානු විද්‍යාකාරයෝ අනුදක්න දුරදක්න වලින් බැලුවත් බුදුරජාණන් වහන්සේ මොනවත් නැතුව ධම්මචක්ෂුකින් බැලුවත් මේ ලෝකයේ පෘථග්ජනයට පේන ඉතාමත්ම පොඩිත්යි ඒ දේ පොඩිකම නිසාමයි ඇති කියානෝ නිතරම ජග ජග ගානෝ කියලා තමන්ගේ නොදැනුවත්කම ස්ථිරතාවයෙන් නැති වෙන්න ජග ජග ගන්න. ඊට වෙදි ටිකක් දැනුම තියෙන කෙටල පටල්ල නිකන් උඩ යට ගිල නතර වෙනවා. සියල්ල දක්නා වූ මීහර කන පොඩ්ඩක් ඉඳලා ඔළුව වලනවා මිසක් ਉਹ ජෙඟ ජෙඟ නැහැ. ඒ නිසා මේ ලෝකයේ තියෙන මේ නාටකම දිහා බලනකොට කවුරු හරි ජගජග ගන්නවා නම් මතක තියාගන්න ස්ථිර පදනමක් නැතුවයි ළඟ. පදනම තියෙන කෙනාට ජගජග ගන්න දෙයක් නැහැ. නිසා සතිය එන්නේ එන්නේ ස්ථාවර වෙනවා නිස්සද්ද භාවයටපත් වෙනවා. තලතුණා බවට පස්සේ මොකද මේ ලෝකයේ තියෙන දැනුමට මහා තනක් දෙන්නේ Taman අස්පනා පිට ප්‍රත්‍යක්ෂ කරන දේ. අස්පනා පිට විඳින දේ තමයි වැදගත් දේ. කවුරුත් පොත්ක ලියපු දෙයක් අක් කටපාඩම් කරපු දෙයක්වත් අපි තැනකට යොමු කරවන්නේ. ඒක නිසායි දරුවචනස්ස කෙලින්ම සෝපාක දැක්කට පස්සේ ප්‍රශ්න දායක් ඇහුවා රහතුන්. පටචාරා මේ වගේ බණ කික්කයා ඉන්නකොට දඩස් ගාලා ඇඳුම් මොකක්වත් නැතුව තරුණ වයසේ කාන්තාවක් ඇදගෙන වැටුණා. සර්වඥාන්ස කිව්වේ නංගි සීයේ ලෝගණින් කිව්වා. සීයේ ලෝභ ගමම්ම මේ ධර්ම දේශනා මණ්ඩපෙ මින්දගෙන සෝවාන් වෙන්න තරම් අර අච්චර දරුවෝ මැරිලා තාත්මන් ස්වාමියා මැරිලා අම්මා තාත්තා මැරිලා මල්ලි මැරිලා තේරම වෙලා අවුල්ච්ච මනුස්සය ඇඳුන් නැතුව උම්මත්තක වෙච්ච මනුස්සයාට සත්‍ය පිටුක බව අනිසියල්ලම හම්බෙලා. ඉතින් අපි කිව්වනම් කියන්නේ ඔතන වාඩින්න පන්සිල් ගන්න පන්සිල් ගන්න අටසිල් අරගන්න අටසිල් අරගෙන සාමණේර වෙන්න සාමණේර උපසම්පදා වෙලා පස්සේ සාමණේර බණ දාපොත් කියෝලා ඉස්සල්ලාම චතුරාර්යක භාවනා කරන්න. චතුරාර්යක භාවනා කරලා සුමාන දෙකකට පස්සේ ඔන්න ආනාපානි කරන්න දුවන පටචාරට මොනවා වෙයි? ඒ මොකක්වත් මෙතන නැහැ. ඒ මොකක්වත් මෙතන නැහැ. මනසට ඕන දේ කතා කරපු ගමන් ඒ පිටින. ඒ මොකද මේ දන්න දේෙන් තමයි අපි පස්සට ආදී. අපි නොදන්න දේ වැඩි කියලා නොදන්න දෙයට යන්නලා ඇත්තනම් භාවනාදී ඔය කඩාගෙන යනකොට ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් යන්න නම් සද්ධාව අවශ්‍යයි. වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම සමාධිය ප්‍රඥාවක් අවශ්‍යයි. නමුත් ඉස්සර වෙන්න ඕන සතිය. සතිය උගන්වන්නේ අපිට මෙතෙක් නොදකපු පැත්තට අභීතව වීර වෙරේක් වාගේ භික්ෂුවක් වාගේ භික්ෂුණියක් වාගේ ඉදිරියට යන ගතිය. එනිසා සතියට යන මිනිසයා ඒ අර සාමාන්‍ය කියනවා මේ මధుරවා ගෙදර ඉඳලා එනකොට පවුලට කෙලෙනවලු රැයට චතස් දාලා සද්දයක් ආවොත් කැම කියන්න එපයි කියලා. ඒ වගේ අපි සතිය වඩන්න යනකොට ගිහිල්ලා එන්නම් කියලා ඇවිල්ලා කරලා බෑ. යන්නම් කියලා යන්න ඕනේ. ඒකෙදි පිස්සු ඇතනම් පිස්සු ඇච්චාවේ මැරෙනවා මැරිච්චාවේ මම මේක අරගෙන යනවා කියලා. හැබැයි මම දන්නවා මේ මට්ටමට එන්නේ සතිය සෑහෙන තහවුරු වුණාට පස්සේ නමුත් මතක තියාගන්න පටන් ගන්න ඉස්සලම මේ සතිය කියලා කියන එක ඒකාකාරී විදිහට වර්ධනය වෙන ධර්මයක්. අනිකුත් දේවල් එක්ක වගේ අපසර බැලිලක් මේක ඇත්තේ නැහැ. ඒ නිසා භාවනා කරන යනකොට Tamanට අරමුණේ ඉන්නව දන්නවනේ ඒක ප්‍රත්‍යක්ෂ බව දන්නවනම් නොදන්නා ශේෂ්ත්‍රයකට යනවා දන්නවනම් මතක තියාගන්න මේක තමයි අපි මේ දන්නා තැන සිට නොදන්නා තැනකට යන්නේ අනේ මේක තව දුරටත් මට කරගන්න ලැබේවා කියලා. ඒක ප්‍රත්‍යක්ෂයට තියෙනවා. හිතුමනාවක් නෙවෙයි. ඉදිරියට යන්න නම් කී වාරයක් අපි මේ මොඩකම කළා අපෝ ඉද කියන්න බෑ. ඒ නිසා සත්‍ය ගැන කතා කරන්න කියනවා මේ අපි ළඟ තියෙන්නේ දන්නා දෙයින් හිත නිදහස් කර ගැනීමේ ප්‍රයත්නයක් මිසක් දන්න දේ වැඩි කර ගන්න ප්‍රයත්නයක් නෙවෙයි. මොකද ඔය කියන දැනුමට අපි කියන්නේ පරියප්ති දැනුම කියලා. ප්‍රතිපත්තියට වෙනස් ප්‍රතිවේදී සම්පූර්ණයෙන්ම වෙනස්. සුත්තමේ ඥානට වැඩි චින්තාමේ වෙනස්. චින්තාමට වැඩි හුඟක් වෙනස්. ඒ භාවනාමේ ඥාන මේ සතියට මේ තුනම අල්ලන්න පුළුවන්. වෙන කිසිම ධර්මතාවයකට බෑ. කොහොමද මේ සද්ද මේ සුතමේ ඥානයේ චින්තාමේ මට්ටමට යනකොට මේම කියන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැහැ. නමුත් මේක නෙවෙයි මේ කියන්නේ කියලා තේරෙනවා. ඊට පස්සේ ඒක අත්දකින්නකොට තියෙනවා බුදුහාම මේ මම කොච්චර කල් මේක අහලා තියෙනවද? නන් දැන්නේ දන්නේ මේක මෙහිමයි කියලා ඒක මොකද්ද සල්ලම් වීම සිද්ධ වෙනවා ඒ පුරාවට සතිය තියෙනවා නිසා සතිය හැම වෙලාවෙදීම දන්න දේ මත දන්න දේ කියලා කියන්නේ මූලධර්ම දැනුම මත නෙවෙයි රඳාපවතින අත්දැකීම මතවා ඔගම කවදාකවත් මේ දැක්ක දේ දැනගත්ත දේ මමය මාගේ මගේ ආත්මය කියන ගතියක් කවදාකවත් සතියේ නෑ. සද්ධායෙන් අල්ලගත්ත දේ නම් මම මාගේ කියන ගතියක් එනවා. වීරියෙන් අපි යමක් ළඟා කරගත්තොත් මමයි මේක ළඟා කරගත්තේ කියලා අපිට දිනුප දිනුම අයිතිවාසිකමක් වෙන සතියේ ප්‍රධානම දේ තමයි කවදාකවත් මේක මමය මාගේය මගේ ආත්මය කිරීමක් නැහැ. ඒ වගේම තමයි සතිය ගැන කතා කරනකොට කියනවා මේ සතිය දිනු කර ගැනීමට තියෙන එකම එක ක්‍රමයයි වරද්ද වරද්ද සතිය පිහිටවීම. ප්‍රාර්ථනා කරලවත් ගුරුවරයෙක් ඇසුරු කිරීමකින්වත් ගුරුවරගේ ආශිර්වාද ලැබීමකින්වත් පින් කරලවත් එහෙම නැත්නම් පොත්පත් කියවලා කවදාකවත් සත්‍යයට ඍජු ආධාරයක් නැහැ. ඒක සේරම ආධාර තියෙන අනිව මේ වක්‍ර ක්‍රමයේ. නමුත් නැවත නැවතත් කරන එක තරම් මොන්නම ක්‍රමයකින්වත් පිළිපදින්න බෑ. එනිසා වැඩේ යෙදෙනවයි කියලා කියන්නේ පරියන්කේ හරි ගියානෝ කියා වෙනම දෙයක්. අඩු ගන්න නිච්චපතා භාවනා කරනවයි කියලා කියන්නේ. නිච්චි තමන්ගේ කාසන ඇතුළත් කරගන්නවා කියලා කියන්නේ පුදුමාකාර කැපකිරීමක්. අන්න ඒ වගේ ධර්ම වලින් තමයි සතිය වැඩි නිසා සතිය වැඩි වීමට සතතාභ්‍යාසය සක්කච්ඡකාරීකම සහ සප්පායකාරී ධර්ම දැනගන්න. සතතාභ්‍යාසය කියලා කියන්නේ හැමදාම ඒක කරන්න හරිය වැරදුන අපිට වැඩක් නැහැ. ඒක හරියට සාමාන්‍ය අපි පැවිද්දෙක් කරන වතවාගේ. ඒක කෙරෙන්න ඕන එක බුදුහාමසෝ විනයෙන් කරන දෙයක ගුණා ගුණයක් හරි මම මේ කරන්නේ මේ මේ නිකන් අහක තියෙන එකක් නේද වැඩක් නැති දෙයක් නේද කියලා එහෙම කරන්නේ සත්‍යතාභ්‍යාසය කියලා කියන්නේ මම මේ වෙලාව භාවනා වෙලාව වෙන දිගටම භාවනා කරනවා ප්‍රතිඵල ලැබුණා නොලැබුණා වැඩක් නැහැ. ඊගාට සක්කච්ඡාකාරීව කරන්නේ ඉතාම ආදර ගෞරවයෙන් නෙමෙයි කරන්නේ. වදේ පොරෙන් බේරෙන්න නිකන් ලකුණු ගන්න නෙමෙයි. හැමදාම ඒකට අවශ්‍ය පූර්ව කෘත්‍ය කරලා ඉඳ ගන්නකොට හැමදාම සක්මන් කරලා කාය ජීවිත নিরপেক্ষව සීලේ සීපත් කරලා බුද්ධ ධර්මයේ සංඝ අදහගෙන ඒ අඩුම ගැඩුම ටික සකස් කරගන්නවා. මම ඊයේ කෙරුවා ඒ නිසා මට ආදී ඥානෙ පහළ වෙයි අද මට සක්මන් කෙරුවේ නැතුව කමන්නේ. කදාකක් එහෙම බිම කියන්නේ. ඒ ආදර කෞරවේ නැමී සිටික සකස් කොට කරනවායි කියන එක සකස් කොට කරනවායි කියන එක සක්කච්ඡාකාරී ක්‍රම සත්‍ය වඩන කෙනාට ඉබේම එනවා ඒ කටයුත්ත කරන්න ඒ සැදී පැහැදී සිටම කරා. ඒකට සප්පායකාරී කියලා කියන්නේ ඊයේ සතිය හරියන්න මට මොනවද උදව් වුනේ? සැපෙන් සතිය වඩා ගන්න මොනවද පුළුවන් උනේ? ඒ ටික අද සපෙලා දෙන්න. ඒක බුදුහාමුදුරගෙන් අහන්න එපා. ඒක බුදුහාමුදුර කියලා දෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය සාමාන්‍ය බුද්ධියට වැටෙන. ගුරු හාමුදුර කියලා දෙන්නේ නැහැ. Tamanට හරියි කොහොමද ඒක කරන්නේ? ඒක වරදින්න පුළුවන්. අන්න නමුත් නැවත නැවත කරනකොට ඒ ගන්න තියෙන ධර්ම ටික එනකොට අන්තිමට ඒ වැරද්දමයි මුල් මුල් කරපු වැරදි ටිකමයි අන්තිමට සතියට උදව් වෙනවා. නමුත් ඒක තාමත්ම සංවේදී පැත්තක් තියෙනවා සංවේගී පැත්තක් තියෙනවා. මොකද මෙන්න මේ වැරදි ටික ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. මරණදී කරන්න බෑ. එතකොට වෙන්නේ විශාල පශ්චාත්තාවයක්. ඒක නිසා හොඳ භද්‍රතාව යවවන වයසේ ජීවිතේ ප්‍රථම වයසේ කලු කෙස්ටියේදී මේ වැරද්ද තමයි නිවැරද්දට එකම ක්‍රමය. නොදැනීමෙන්මයි නැත්නම් නොදැනීම දැන ගැනීමමයි දැනීම කියන්නේ කියලා මේ ප්‍රත්‍යක්ෂයට ලංවීම සඳහා ගුරු ආචාර්ය ප්‍රචාන් වහන්සේලා මොනවද කියලා කියන එක නැවත නැවත කියීමේ මේ සතිය කෙරීගෙන යනකොට මට තේරෙන දේ තමයි නිවනටපත් නොවුනට සතිය අවබෝධ කරනකොටම නිවෙන රස තේරෙන්න පටන් ගන්නවා. කවදාකවත් අන්ධහැර පෑමක් නැහැ. අන්ත දෙක අතගාණි නැහැ. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ හරිය වැරදුනා කියලා කවදාකවත්. රණ්ඩු සරුවල් නැහැ. අන්ධහැර පෑමක් නැහැ. ඒ වගේම චරිචුරු නැහැ. අන්තර මේ වචනේ මම චරිචුරු නැහැ කියලා තේරෙනවා කියලා මේ දේ නොලැබුණයි කියලා කාටවත් ආඩපාලි කියන දෙයක් මේක නෑ. ඇත්තටම කියනවා නම් සතිය කැඩුනා භාවනා කැඩුනා කියලා හිතන්නේම අපි මේ සක්කාය දිට්ඨිය කැඩිච්ච වෙලාවට. කියන්නේ භාවනා හරිය වෙලාවට. ඒක නිසා ඒකම ඒකම නැවත ක්‍රමයකට අලුත් ක්‍රමයකට බලන්න පටන් අරගත්තාම අපිට පේනවා මේ සතිය කියන මේ ධර්මතාවය හරියට තේරුම් අරගෙන වඩන්න පුළුවන් එකම එක සතා මනුස්සය පමණයි. කවදාකවත් ත්‍රිසං ආත්මික යක්ෂ ප්‍රේත භූත ආත්මික මම හිතන්නේ දිව්‍ය බ්‍රහ්මාත්මිකවත් මේක කරන්න පුළුවන්. මොකද මේ දෙකේ දුක සැප සමබර නැහැ. මේ දුක සැප සමබර මේ ලෝකයේ මේ මනුස්ස ලෝකෙට අපි කියනවා මේ මේ කල්පෙට කියනවා භද්‍ර කල්පය කියලා. ඒ වගේම මේවා කරන්න පුළුවන් මේ දුක සැප සමබර මේ ලෝකෙට මේක කියන්නේ සාමාන්‍යයෙන් සදීව්‍ය ලෝකවලින් එකක් වගේ කියලා තමයි කියන්නේ මනුෂ්‍ය ලෝකෙට. මේ දෙක සමබර නිසා අපිට දුකේදී ආදීනව සැපේදී ආනිසංසත් දැනගෙන සත්‍ය තමයි ගැලවෙමු කියලා බාර ගන්න පුළුවන්. නමුත් එහෙව් සතියක් බුද්ධාගම වෙලා මිත්‍ය සම්මිය දෘෂ්ටිකත් වෙලා සතිපට්ඨානේ වඩනවා කියලා කිව්වා. භාවනා කරන්න ගියාම අපි කොච්චර නොසලකා හරිනවද කියලා බලන්න. සද්ධාව නැති වෙනකොට අපි අඬනවා කලබල වෙනවා. වීර්ය නැති වෙනකොට නිදිමත වෙනකොට කලබල වෙනවා. සමාධිය නැතිකොට කලබල වෙනවා. ප්‍රඥාව නැතිකොට කලබල වෙනවා. නමුත් ප්‍රධානම නළුවා. නැත්නම් ප්‍රධානම මේකේ කෘත්‍යාධිකාරී කර්ම කරන සතිය ගැන ඉතාමත් මඩු සැලකිල්ලක් කියන්නේ ඒ තාකල් අපිට මේක අඬා අඬා බර අදින්න වෙනවා. දවසක මේ සතිය අර්ථකථනෙ දීලා ඒ සතිය ඉස්සරහින් කියාගත්තට පස්සේ නිකන් සාමාන්‍ය ජීවිතේ නිකන් කන්වේ බෙල්ට් එකක් උඩ තිබ්බ එකක් වගේ තමයි. ඒක ඉතින් භාවනා අරගෙන යන්න පටන් ගන්නවා ඊට පස්සේ. අපිට තටමන්න දෙයක් නෑ. අපිට තටමන්න තියෙන්නේ මේ සතියට මුල් තැන දෙනකන් තමයි. ඒක හැබැයි සාමාන්‍ය බෞද්ධයා එච්චර සලකන දෙයක් නෙවෙයි. සාමාන්‍ය බෞද්ධයා කියන්නේ ඒක හැඟීමක් නෑ, කැක්කමක් නැති දෙයක් කියලා. නමුත් අපි කරලා කරලා කරලා පින් කරලා කරලා පාරමිතා පිටල පිටල ඔක්කොම වෙච්ච දවස අපිට තේරෙන්න පටන් ගන්නවා මේ මාළුව කන්න බෑලුණු නැතුව. අනික මොන රසමසවල දැම්මත් මුණු පද මේ ඉන්ඩෝනේසියා සරුවත් යන සඳහන් කරලා තියෙනවා මේ අප්‍රමාදය රාජභෝජනයේ තියෙන ලුණු වගේ බොහෝම ටිකයි කියන්නේ. හැබැයි ඒකෙන් තමයි රස ලැබෙන්නේ. ඒක නිසා අපි මේ දවස් 10ක් භාවනා කරලා දවස් 10ක් බණ ඇව්වා. මේ සියල්ලම නිසා සියලු දිනාට මේ සතිය ඉස්සරහින් කියාගෙන සතිපට්ඨානය කිරීමයි අපේ ජීවිතේ ප්‍රධානම දේ. නැත්තම් අපේ ආධ්‍යාත්මික ප්‍රධාන දේ කියලා කිව්වොත් ඒක මතක තියාගන්න තමන්ගේ ආධ්‍යාත්මික ශාසනය කියන සීල සමාධි ප්‍රත්‍යක් වඩන අතර අද ලෝකෙට අවශ්‍ය කරන වූ බාහිර ශාසනයේ වැඩවලටත් පහන් කණුවක් වාගේ, ජයටබක් වාගේ කද්දාකත් නොසලෙන ශක්තියක් ඇති කරගන්න. ඒක සඳහා තමන් අද ඉන තත්ත්වයේ දීනයි, හීනයි, තුච්චයි, පහනයි, පාහරයි කියලා කද්දාකත් හිතන්න අපි මේ වැටි වැටි හරි දඟලන්න හදන්නේ මේ කොන්දපණ නැති සතියට කොන්දක් දෙන්න. එනිසා මේ කරගෙන යන වැඩ දිහා බලනකොට අනිකෝ සෙසු ලෝක සත්‍යත් එක්ක බලනකොට අපි සෑහෙන පියවර ගානක් අරගෙන තියෙන්නේ. මේකට Taman නිග්‍රහ කරනවා විතර කෙලේශයක් තව නැහැ. මේකට තමයි නිසිතන දෙනවා විතර ප්‍රඥාවක් ලෝකේ නැහැ. ඒක නිසා මේ ධර්ම කොටාශ මේ බණ භාවනා මේ දාන සීල කටයුතු නිසා ඒ තමන් වඩාගතිය කියන සත්‍යය තව තවත් දියුණු කරගන්නත් ජීවිතයේ සෑම ප්‍රශ්නයකදී සහ තීර්ණාත්මක තැනකදී සත්‍යය ඉස්සර කරන කටයුතු කරන්නත් දෙන්නේ එකතු වෙලා කතා කරන්න යන්න බෑ මේක කවදාකවත් වෙන්නේ නැහැ තමන් තමන් වශයෙන් මම දැන් මෙතන කියන මට්ටමින් අදිස්ථානයක් ගන්න. ඒ අදිස්ථානයේ කද්දාකත් වරදින් නැති බවට මම සාති කිනාශීල දිනාට මේ අදිස්ථානයේ ගන්න ලැබේවා සාර්ථක කරගන්න ලැබේවා කියන මට්ටමේ අද ධර්ම දේශනාව මෙතන නැතර කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා